අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිලූම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ සත්ත ධම්මා භාවී තබ්බා සත්ත බොජ්ජංගාති තී අවසරයි කරු කටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බොජ්ජංග ධර්ම හත දිගේ ඉදිරියට ක්‍රමයෙන් ගමන් කරන අවස්ථාවක් මේ ශාසනයේ වැඩි යුතු ධර්ම හත තේරුම් ගැනීමේ කටයුතු. ඉතින් ඒ සඳහා අපි මේ තාක්කල් ලැබිච්ච ඊට ප්‍රස්තාව හැටියට ඒ සති සම්බොජ්ජංගය ධම්ම විචේ විරිය ස්ප්‍රීති පස්සද්දි කියන ඒවල් ගැන ශක්ති ප්‍රමාණය සාකච්ඡා කරා. ඉතින් මේකෙදී ඒ සති සම්බොජ්ජංගය ඉන්ද්‍රිය ධර්මවල නම් මැදටයි සාකච්ඡා වෙන්නේ. මේ බොජ්ජංගවල මුලට සාකච්ඡා වෙනවා. මුත් මේ ඉන්දිය මේ සතිය බොජ්ජංගයක් විදියට කරන්නේ කෘත්‍ය සම්පාදනයේ අතින් ඉතුරු ධර්ම 6 සමතුලිත කරන එක. ඒක ඉන්ද්‍රිය වලත් එහෙමයි සිද්ධ වෙන්නේ. ඉන්ද්‍රිය පහ ගත්තොත් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා. ඒකේ සද්ධාවයි ප්‍රඥාවයි දෙක සමබර කිරීම සමාධිය සහ වීරිය සමබර කිරීම කියන ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා කියලා කෘත්‍යයක් තියෙනවා මේ ධ්‍යානයකට හිත සකස් කරන වෙලාවට. අනේ ඒකෙදී ඇඟිලි පහ වගේ උඩටම වෙලා ඉඳගෙන මැද ඇඟිල්ල අර දෙපැත්තේ තියෙන විෂමතා සමතුලනය කිරීමේ කටයුත්තක් කරනවා. ඒකේ යෝගාවචරයා පටන් ගන්න කාලේ භාවනාවට පටන් ගන්න කාලේ එහෙම කෘත්‍ය දන්නේ නැහැ. මොකද ඒ ඉන්ද්‍රිය ධර්ම වඩලා නැහැනේ. කරගෙන කරගෙන යනකොට ඉන්ද්‍රිය මට්ටමට ගියාට පස්සේ තමයි මේ තම තමන්ගේ කෘත්‍ය සම්පාදනයේට මේ ඊතුරු පස් දෙනා සමතුලනය කිරීම වැඩේ වැඩේ කාර්යභාරය ධූරය සතියට ලැබෙන්නේ. නිසා සතිය හැම වෙලාවෙම මේ සාමනියෝජිතෙක් වශයෙන් දෙපැත්ත සමතුලනය කරන්නෙක් වශයෙන් යනකොට ඒක මැදියම් ප්‍රතිපදාව නොසලෙන ගතිය තලතුණාකම් වගේ ධර්මපාවක් අරගෙන යන්නේ. සද්ධාවේ මේක නැහැ. සද්ධාව ඔය කඩාගෙන යන්න ගත්තාම ප්‍රඥාව කාබාසිනිය කරගෙන යන මට්ටමක් තියෙනවා. ඊට පස්සේ විරිය ඕනට වැඩි වෙච්චාම උද්දච්චය දක්වා ගිහිල්ලා සමාධිය කඩලා දානවා. සමාධිය වැඩි වුණොත් වීරියත් නැති කරලා නිදිමතට වටරනවා. ප්‍රඥාව වැඩි වුණොත් සද්ධාවික මුල ෂට ප්‍රඥාවට වැටෙනවා. ඉතින් ඔක්කොම ගානට දැම්මට පස්සේ තමයි පොළොස් සම්බුලේ පදම වගේ මේක සකස් වෙන්නේ ඒක අපිට අයිති එකක් නෙමෙයි. මේක සබහා ධර්මයට අයිති එකක්. අපි මේක හදාන යන එක විතරක් මදි. අතර සමතුලනය අවශ්‍යයි. මේක මීට වැඩිය උසස් මට්ටමකින් බොජ්ජංග වල සිද්ධ වෙනවා. ඒක නිසා සරුවචනාංශයේ දේශනා කළා තියෙනවා. සතිය හරියට වැඩ කරනවා නම් ධම්ම විචේ විරිය සහ ප්‍රීති කියන කලබලකාරී චෛතසික ටික අපි නිතරම ගමන් මැල්ලේ තියානින්න ඕන. යම් වෙලාවක පස්සද්ධි සමාධි උපේක්ෂා වගේ සීතල පැත්තට යනවන මේකෙන් ටිකක් දාන්න ඕන. අවසන් ඕන. අවසන් නැත්තම් නින්දට වැටෙනවා හිත. කුසීතකමට වැටෙනවා හිත. පසුබානවා හිත. යම් වෙලාවක ධම්ම විචේ විරිය පීති වගේ සම්බොජ්ජංග අඩු වුණොත් මේකෙන් අඩු වුණොත් ඒව වැඩි කරන්න ඕනේ. වැඩි වුණොත් කලබල වුණොත් හිත ඕනට වැඩිය ධම්මවිචය කියලා කියන්නේ කාරණා කරන හොයන්න පටන් අර ගන්නවා. දඟලනවා විනය කැඩුනට පස්සේ ඒක ගැන හිත කරදර කර ගන්නවා. විරිය වැඩි වෙච්චාට පස්සේ මුළු රැය තිස්සේ භාවනා කරන්න හිතෙනවා. විඳපු ගමන් පැය 5-6කට ටිකට වාඩි වෙලා ඉන්නවා. මේ වගේ දේවල් කරනවා. ඊට පස්සේ ප්‍රීතිය වැඩි වුණාට පස්සේ හැම කෙනාටම කියාවිදින පටන් ගන්න ඕන්න මගේ වැඩේ හරියි දැන් මට ප්‍රීතියත් ඇවිල්ලා තියෙන කියාගෙන දඟලන පටන් ගන්නවා. එතකොට පස්සද්දි උපේක්ඛා සමාධි වගේ ඉන්ද්‍රිය ධර්ම වඩන්න ඕන එක ਸਰවචනාන්තේ සඳහන් කරන්නේ ගින්නක් මොලවනකොට ඒ ගින්න වඩන්න ඕන නම් අවුලව ගන්නවා කියන එක වෙනම කතාවක්. ඊට පස්සේ ගින්න දියුණු කරන්න ඕන නම් ඒකට දරු අමුදර සහ වියලි වාතේ පිඹින්නේ කියනවා. ගින්න ඕනට වැඩි වැඩි නම් තෙත ගොම වියලි තෙත වාතේ පිඹින්නේ කියනවා. එතකොට ගින්දර අඩු වෙනවා. ඒක හරියට ගිනි උදුනක සම උෂ්ණත්වයේ පවත්වාගෙන යාමට කරන දෙයක් වගේ මේවා භාවනා ජීවිතයේ විශේෂාංග. එහෙම නැත්නම් විශේෂඥ වැඩ. තමන්ම දැනගන්න ඕනේ මේ වෙලාවේදී මගේ හිත මේ කලබල වෙලා තියෙනවා නම් අධර්මයකට නෙමෙයි කලබල වෙලා තියෙන්නේ ධර්මයකටමයි. වීර්ය ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩි. විරිය සම්බොජ්ජංගේ වැඩි. ප්‍රීති සම්බොජ්ජංගේ වැඩි. ඒකට ගිහලා සුපර් මාකට් එක ගන්න දෙයක් නැහැ. Taman ළඟම තියෙන පස්සද්ධිය ටිකක් දාන්න ඕනේ මේකට. Taman ළඟම තියෙන සමාධිය ටිකක් දාන්න ඕනේ. Taman ළඟම තියෙන උපේක්ෂා ටිකක් දාන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ දෙක අතර තුලණය අපි මුලදී යෝගාවචරය හිතන්නේ ඇත්තට මේක බාහිරේ තියෙන දේවල් කියලා ඒක එහෙම තමයි. නමුත් එන්නේ එන්නේ එන්නේ Tamanට තේරෙනවා මේක දෙවන්නේක් නැහැ. පිටින් ගන්න දෙයක් නැහැ. මේ තියෙන දේ අතර පදම ලබා ගැනීම අතින් බලනකොට අපි ඊයේ ඒ ප්‍රීතියේ ඉඳලා පස්සද්ධියට මාරු වෙනකොට ඒ කලබලකාරී චෛතසිකයේ ඉඳලා tempat චෛතසිකයට යන්න පටන් ගන්න තැන තමයි ප්‍රීති පස්සදි ප්‍රීතියේ ඉඳලා පස්සද්ධියට යනකොට. ඉතින් මට හිතුණා මේ භාවනා ජීවිතයේ යම් කිසි කෙනෙක් ලෝකෝත්තර ඵලයක් බලාපොරොත්තුව නැත්නම් මෙලොවට නෙවෙයි එලොවට යන ඵලයක් බලාපොරොත්තු යනකොට වුණත් එයාට මේ ලෞකික ඵල ගොඩාක් ලැබෙනවා අතුරු ඵල වශයෙන්. මේකෙදි එකක් තමයි ওই බටහිර ලෝකේ දැන් ඉල්ලන මේ කායික සුවය සහ මේ ලෙඩ රෝග සුවපත් කිරීමේ ශක්තිය. ඒක දැන් බොහෝ විට භාවනාවේ ඵලයක් විදියට සලකනවා සමහරට අතුරු ඵලයක් නෙවෙයි ප්‍රධාන ඵලයේ විදියට සලකනවා ඒ මොකද කායික මානසික රෝග අද කවදාකවත් නැත්තරම් ඇවිල්ලා. මානසික රෝග 140 පැනලා දියුණු රටවල් වල ලංකාවේ සෑහෙන දුරට වැඩි රාජධානි මේ ප්‍රධාන නගරවල මේකෙදී කොහොමද මේ භාවනා කරන්න ඒ වගේ මේ ලෝකෙ මෙච්චර මේ අසහනෙ වැඩෙද්දී මේ හිතා ගන්න බැරි නම් කියා ගන්න බැරි රෝග හැදෙන්නේ gedara නෙවෙයි දැන් ලෙඩ රෝග හදන්නේ ඉස්පිරිතාලේ. ඉස්පිරිතාල ප්‍රධානම ලෙඩ රෝග ඇති කරන මධ්‍යස්ථාන බාටපත් වෙලා තිනවා. සමහර ඉස්පිරිතාල මාස ගණන් වහලා තියන්න ඕනේ. ඒකට යන දොස්තරත් ලෙඩ වෙනවා, ලෙඩුත් ලෙඩ වෙනවා. ඒක රෝග බීජ ඇති කරන තැනක් බාටපත් වෙලා. ඊට පස්සේ ඉස්පිරිතාලේ කාලයකට වහලා තියන්න. ඒ තරම්ම මේ බේසජ්‍ය සමුට්ඨිත රෝග කියලා જાතියක් තියෙනවනේ. බෙහෙතෙන් හටගන්න ලෙඩ. ඒකට කියන්නේ ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් කියලා ඉංග්‍රීසියෙන්. අටුවාචාරින් වහන්සේ සඳහන් කරලා තියෙනවා බේසජ්‍ය සමුට්ඨිත රෝගෝ විය අතකිච්චෝ. මේක හැදෙන්නේ බෙහෙතෙන්. මොකාටවත් අල්ලන්න බෑ. වෙන ඕනේ ලෙඩක් කාරකේ අල්ලලා නැතර කරපුවා සනිපෙනවා. බෙහෙතෙන් හටගත්ත ලෙඩේ සනිප කරන්න බෑ. ඒකට අපි කියන්නේ පිස්සු හොඳ එක කියලා. ඒකට බෙහෙත් නෑ. මේක තියෙද්දි මේ භාවනා කරන මනුස්සයා මේ සමහිත පවත්තන්නේ කොහොමද කියනකොට ඒ බුරුම ස්වාමීන් වහන්සේලා පෙන්ලා දෙනවා මේ පස්සද්දේ චෛතසිකය කොච්චරක් ලෙඩසෝග සවින කරනවද කියලා. සරුවච්චන් මහන්සිය වුණ තමන් වහන්සේට ලෙඩ වුණාට පස්සේ ඒ සමිද්දි ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා මට පිළිත් ටිකක් කියන්න. මට බොජ්ජංගේ කතා කරන්න. ඒ ශාන්ති බොජ්ජංග සූත්‍රය කියලා ඉවරනකොට ඒ තතේ වන්තර දහපේති සරුවච්චන් සනගිට. කස්සප බොජ්ජංගේ මොග්ගල්ලාන බොජ්ජංගේ මේක මේ පස්සද්ධි චෛතසිකයේ තමයි මේ සංහිඳියාව කියන චෛතසිකයේ තමයි ඔය රෝග සුව කිරීමේ ශක්තිය තියෙන්නේ. සුව සේවාව කියලා අපි මේකට කියනවා. මේක කායික මානසික ලෙඩ රෝග දෙකම නතර කරනවා. හැබැයි ආරම්භේ නෑ. ආරම්භේ තියෙන සතිය ධම්මවිචේ වීරිය පීටි. හොන්දට හිත අවුස්සගෙන නිකන් බත්තටේ ඉදිලා ඉදිලා ඉදිලා ඉදිලා පැහිලා හැතපෙන වෙලාවක් එනවනේ. බත හැතපෙනවයි කියලා ඒකට කියනවා. ගොජ දාලා ගොජ දාලා එහෙමම ගින්දර ඇද්දට පස්සේ ඔය සුටු සුටු සුටු ගාලා ගොජේ දම තිබිලා ඉවරලා හැතපෙන වෙලාවක් එනවා. අර උතුරන බත් හැලිය ඊට පස්සේ මේ හැතපෙන තැනට යනකොට තමයි අර ඇගිටි තියෙනවා නම් තැම්පිච්ච නැති ඇට තියෙනවා නම් බත් හැලිය දෙන්නේ. ආන ඒක භවනාදී සිද්ධ වෙන වෙලාව තමයි ඔය පස්සද්දි කියලා කියන්නේ. අපි අමාරුවෙන් කලබල කරගෙන ගිහලා කොහොම හරි ආනපනේ අල්ලගන්න. අල්ලගත්තට පස්සේ ඒකත් එක්ක වැඩ කරනකොට හදවත ගැහෙනවා වැඩි වෙනවා, දාඩිය දානවා, කලබල වෙනවා, ආනපනේ ඉහවා යනවා. ඉතින් යෝගාවචරයට නිකන් කොහොම කැලින් එළියට ගත්ත මීහරක වාගේ, එළමි කුළු මීහරක වාගේ කවදාකවත් නැති විදිහට කලබල කරනවා. වතුරින් එළියට ගත්ත මාළුවා වගේ. මේ ඇඟද අරමුණද සතියද හිතද ඇවිසෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ඇවිසෙන්න පටන් ගන්න වෙලාවේදී භාවනා නතර කෙරුවොත් ඒගොල්ලෝ ඉතින් පොත් ලියන්න පටන් ගන්නවා. බාගෙට තැම්බිච්ච අල මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. පොත් ලියන හරියක් ලියන්නේ ওই බාගෙට තැම්බිච්ච අල තමයි. තේරුමක් නැති කටිය. මාත් ලියලා තියෙන පොත් 40ක් විතර වගේ හිතා ගන්න කොච්චරක් බාගෙට තැම්බිලා තියෙනවද කියලා මම. කෙසේ නමුත් මේක ඩිංගිත්තක් යන්න ඇරියොත් ලිප උඩම තියලා ඒ හැතපෙන වෙලාවක් කියලා එකක් තියෙනවා. බතේ හැතපෙන වෙලාව කියලා එකක්. අන්න ඒක තමයි පස්සද්දි චෛතසිකේ. ඉතින් ඒක නිසා ඒක එන්නේ ප්‍රීතියේදී මේ ක්‍රියාශක්තිය දිගටම වැඩිලා ධම්මවිචය විරිය පීටි ගිහිල්ලා ඒක පැන්නට පස්සේ ඒක කන්දක් නැගිටන පල්ලමකි පල්ලමේ නොසෙල්ලමකි කියලා කන්දේ ඒක සිකප්පත්ත කියලා කියනවා ඒකට නැත්නම් මුදුන්පත් වෙනවා කියන මුදුන්පත් වුණාට පස්සේ හැපතෙන් නැමියක් තියෙනවා අන්න ඒක දිගේ බලාන යනකොට තේරෙන පටන් අර ගන්නවා මෙතෙක් යම්තාක් දැඟලුවාද මෙතෙක් යම්තාක් සැකයක් ආවද මෙතෙක් යම් තාක් වේදනාවක් ආවද ඒහා සමාන සාන්තියක් දිගට සානුවක් හම්බ වෙනවා ඊට පස්සේ. ඒ සානුව දිගේ තමයි පස්සද්ධියෙන් පටන් ගන්නවා. ඒක තව තවත් දැන්නට යනකොට ඒකට සමාධිය කියලා කියනවා. සම්පූර්ණ මට්ටම් වෙලා ගියාට පස්සේ උපේක්ෂාව කියලා කියනවා. ඒ නිසා මුලින් නැග්ම නැගිල්ල යන්ත්‍රයක් ස්ටාර්ට් කරනකොට අපි කරකොල කරකොල කරකොල දාලා කෑ ගහගෙන තමයි යන්ත්‍රේ ආරම්භ වෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී ওই කියන භාවනා කරන කෙනෙක්ගේ තියෙන සාන්ත ගතියක්, tempat ගතිය මොකක්වත් නෑ. යා බුල්ඩෝසරයක් වැඩ කරනවා වගේ තමයි වැඩ කරන්නේ. එනේන අරමුණ මෙනෙහි කරනවා. අරමුණේ හිටියත් හිත කලබල වෙනවා. අරමුණ නැති වුණත් කලබල වෙනවා. ඉතින් ඒ කලබල ගොන්නක් අස්සේ තමයි ඔය ධම්ම විචේ විරිය ප්‍රීති වගේ චෛසික එන්නේ. මතු වෙන්නේ. ඒක එන එතෙන්දී යෝගාවචර නතර කෙරුවොත් මේ භාවනාවේදී ලැබිච්ච පස්සද්ධියක් සංහිඳියාවක් සුවසේවාව දකින්න බෑ. නමුත් ඒක දිගට කරගෙන යනකොට ඒ පස්සද්ධිචෛසිකය එනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා ගොවියගේ බින්නගුම් වැඩ ඉවරයි දැන් දෙయ్య හානවා ඊට පස්සේ ගානවා ඊට පස්සේ පැලවැපුරුවාට පස්සේ ගොවිතැන් වැඩ ඉවරයි ඊට පස්සේ අවුවටයි වැස්සටයි පැලගොත් පැලපත ගොයින් වැඩෙනවා. හැබැයි ගොයිය නිටතරම කුඹරට යන්න ඕන. ගොවිතැන් වැඩ ඉවරයි කියලා හරියන්නේ නැහැ. බින්නගම ඉවරයි කියලා හරියන්නේ නැහැ. දෙහිය ඉවරයි කියලා හරියන්නේ නැහැ. ගිහිල්ලා බලන්න ඕනේ ටිකක් උම යනවාද? එහෙම නැත්නම් සත්තු කනවාද? පැලපත ගොයමට හානි වෙනවද කියලා වටේ රවුමක් ගහන්න ඕනේ. ඒ නිසා මේ පස්සද්ධිය ලැබුණයි කියලා කාලසටහන වෙනස් කරන්න එපා. ඒ කාලසටහනම යන්න ඕනේ. හැබැයි ලේසි. දැන් අපි මේ වැඩමුළුව අපි හිතමු දවස් 10 වැඩමුළුවක් කියලා. ඔය පළවෙනි දවස් 3 4 කෝච්චි පාරක් බස් පාරක් කෝච්චිය බස් පාරක් ගෙනියනවා වගේ තමයි. පාර කඩාගෙන අම්බරවගෙන යන්නේ. නැත්නම් බස් එක කෝච්චි පාරක යනවා. දවස් 4 5 ගියාට පස්සේ සමස්තයක් වශයෙන් උත් පේනවා. පුද්ගලිකවත් පේනවා. අර දඟලපු ක්‍රමේ සංහිඳියා පැත්තකට යනවා. නමුත් සංහිඳියා පැත්තට ගියයි කියලා කරෑරලා ඕක නිකන් එයි කියලා කියන්න බෑ. ඒක නිතරම අර වේලාවට පාඩි වෙන්න ඕනේ. ඒ දිගට ගත්ත ගැම්ම දිගට ගෙනියන්න ඕනේ. ගෙනියනකොට තමයි මේ පස්සද්ධිය හරහා තමයි පස්සද්ධිය ඉඳලා සමාධියට යන කතාව එච්චර ඔපුගල දෙන්න අමාරු කතාවක් නෙවෙයි. හැමතැනම සර්වචන් දේශනාවේ පීති පස්සද්ධි සුඛ සමාධි වශයෙන් ධර්ම પરම්පරාවක් පෙන්න. පටන් අරගන්නේ මේ ප්‍රීතියෙන් තමයි. ඉතින් මම උත්සාහ කරේ මේ ප්‍රීතිය ධ්‍යාන භාවනාවේදී හම්බෙන කම්මැලිකම වෙනුවට මේ ප්‍රීතිය එන්න පටන් ගන්නවා. ඊට වෙලිය තව තර්කයෙන් අපිට ගන්න පුළුවන් ප්‍රීතියක් තමයි භාවනා කරනකොට කයේ වේදනාව එන්න පටන් ගන්නවා. ඒක ප්‍රීතියක් වෙනවා. මොකද දන්නවා දැන් කයේ වේදනාව කියන්නේ කයට හිත ඇවිල්ලා. ඒක අල්ලගත්ත දවසේ ඉඳලා යෝගාවචරයට තීරණ පටන් ගන්නවා. අපි මෙතෙක් කල් කයට වේදනාවක් ආවම පැන්ඩෝල් බිව්වා. මෙතෙක් කල කණ්ඩ වේදනාවක් කායට වේදනාවක් ආවපත්තු බැඳා. මෙතෙක් කල කායට වේදනාවක් ආවම බාම් ගෑවා. දැන් බාම් නොගා ඉන්නවා කියන එක නෙමෙයි තියෙන්නේ. බලනවා මේ මොකාද මේ කියාගෙන ඉන්නේ කියලා. මේ වේදනාව රෝග ලක්ෂණ යටපත් කරලා හරියන්නේ මොකාටද එන්නේ කියලා අර තරම් ඉක්මන් වෙන්නේ ප්‍රතිකර්ම කරනවා. ඔළුව දානකම් බලාගෙන ඉන්නවා මේ ලෙඩේ මොකද්ද කියලා. ඉස්සර වගේ බයට තක්මුක් වෙලා විජහට ගිහිල්ලා ස්පෙෂලිස්ට් කෙනෙක් නම්බරයක් අරගෙන පොලිමේ හිටගෙන ඉන්න යන්නේ නැහැ. බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට තමයි මේ යෝගාවචරයට කය මොකද්ද, රෝග ලක්ෂණය මොකද්ද, රෝගේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අන්න එහෙම බලාගෙන ඉන්න පුළුවන් ගතියක් මේ කයට වේදනාවක් එන්නේ දැනටම සුවසේව පටන් අරගෙන තියෙන කයි. කයේ තියෙන වේදනාව කියන්නේ කය මේ පිළියම් වැඩ පටන් අරගෙන. අපි වේදනානාශකයක් දාපු ගමන් ඒ වැඩ පිළිවෙල තේරම නතර වෙනවා. කය පිළි කය කියන ඔබට ඕන ඕන බාරගනින් කරපන්. මං කරන්නේ කීක නතර කරන්නේ. ඉතින් යෝගාවචරය කරන්න තියෙන්නේ කයේ සුවසේවාවක් තියෙනවනේ. ඒකට එහෙම ටිකක් යන්න ඇරලා බැරිම නම් බෙහෙත් යබ්බනවා. බැරිම නම් කොත්තමල් ටිකක් බොනවා. බැරිම නම් වේදනානාශක පාවිච්චි කරනවා. දැන් දන්නවා බටහිර තාක්ෂණය වේදනානාශක පාවිච්චි කිරීම විස බීජේ තාම් පුංචි බරක් නැති. ඒ නිසා විස පොඩ්ඩක් ගිය ගමන් ගියා මැරෙනවා. නමුත් මේ විස වැඩ කරන්නේ ශරීර බරත් එක්ක. එතකොට අපි හිතනද විස බීජ අන්ත ග්‍රෑම් දෙකක් විතර මැරෙනවා කියලා අපි ගත්ත බේතින් එතකොට අපේ ශරීරයේ සෞඛ්‍ය සම්බන්ධ පටකත් ග්‍රෑම් දෙකක් විතර මැරලා යනවා. අපිටත් අර විස ග්‍රෑම් දෙකක බලපෑමක් තියෙනවා. සමහර විස જાති හොදගෙන යන જાති සමහර විස જાති ඉතුරු වෙන જાති. ඉතින් අපි අර විස පීජයට ග්‍රෑම් දෙකක් තියාගත්තා. ඊගාවට මිස තව ග්‍රෑම් දෙකක් තියාගත්තා. ඊගාවෙන විදිහට තව ග්‍රෑම් දෙකක් තියාගත්තාම අන්තිමට වකුගඩුවට මේවා දරා ගන්න බෑ. වකුගඩුවට නෙමෙයි අක්මාවට දරා ගන්න බැරුව අන්තිමට මොකෙන්ද ලෙඩ එන්නේ කියලා හොයන්න බෑ. ඒ නිසා විස බීජ නින්නනට වැඩිය පස්සජිසයිසිකේ හරහා රගයකට මුහුණ දීම හරහා වැඩුවොත් කිසිම දවසක විෂ බීජ එකතුවක් වෙන්නේ නැහැ ඇඟ කරන්නේ සෞඛ්‍ය සම්පන්නව ස්වභාවිකව ලීට සනීප කරගන්න වැඩි. ඉතින් ඒකට සෑහෙන්න ඉවසන්න ඕනේ. මේ රෝග ලක්ෂණ ආපු ගමන් කෑකොත් සංගාගෙන ගිහලා බෙහෙත් කරන්න හදනවයි කියන්නේ ශරීරයේ මේ සුවසේවා යාන්ත්‍රණය කඩලා දාන. සර්වජන් වහන්සේ දීලා තිනවා මම මේක අනවශ්‍යයි මම මේ නිකන් කියන්නේ සමහරෙකුට මේක තේරෙන්න ඉඩ තියෙයි. මොක්කොම පිළිගත්තේ නැහැ කියලා මට ප්‍රශ්නයක් නැහැ. සරුවච්චන් වහන්සේ දීපු එකම බෙහෙත මේ සුවසේවාව නම් තමන්ගේ මූත්‍රා ටිකක් බොන එක විතරනේ. සුව මූත්‍රා පාහනේ විතරමයි බුදුරජාණන් කිව්වේ ගෝ පූතු මුත්ත බේසජ්ජන් නිසාය පබ්බජ්ජා. අතිරේක ලාභෝ තප්පි නවනීතං තේලං මදුපානිතං. ඔබ පෙරපින් කරලා තිනවනම් තේලං මදුපානිතං හම්බුවේ. නැත්තම් මූත්‍රා ටිකක් බීපන්. ওই චුල සමාදාන සූත්‍රය සඳහන් කරලා තියෙනවා. දැන් එහෙම කිව්වොත් මොකද වෙන්නේ? මුචාටි අබ්බිපන් කිව්වොත් එහෙම. අපේ සංඝයාට මොකද වෙන්නේ? දීලා තියෙනවා ඒකට පච කන්දරාවක් හොම්බෙන් යන්න බැරි වෙන්නේ. පූජිමුත් බේසජි කියන්නේ අරකයි මේකයිල විවිධ නිදර්ශන. මේ තමන්ගේම පිට වෙන මුචා ටිකක් බොනකොට ඒකේ තියෙනවා ඇඟෙන් හදාගත්ත ප්‍රතිදේහ. ඒකේ තියෙනවා ශරීරයේ තියෙන විස බීජ. ඒක බිව්වට පස්සේ ඇඟ ප්‍රතිදේහ නිෂ්පාදනය කරනවා. දැන් අපිට දැන් හිතා ගන්නවත් බෑ. මේ චක්‍රීකරණේ හරහා මේක වෙනවයි කියලා හිතා ගන්නවත් බෑ. මොකද සරුවචනස මේ සමස්තය දැකලානේ මේ කතා කරන්නේ. අපිට ඕනේ සංඝයාට වෙනම වෛද්‍ය අරමුදලක් හදන්න ඕනේ. හැදෙනකොටම ඇම්බියුලන්ස් එකක් ගේන්න තියෙන්න ඕනේ මෙතෙන්ද. හැදෙනකොටම දොස්තර කෙනෙක් නලාව අරගෙන එන්න ඕනේ. එතනම ඔක්සිජන් තියෙන්නත් ඕනේ. මේ සංඝයා මේ වදන් දින්න අම්මා කෙනෙක් වගේ හරියට. මේ තමන්ගෙන් තමන් යැපෙන කතා දැන් නැහැ. මේ භාවනා කරලා පස්සද්ධියක් ඇති කරන ලෙඩ සුව වෙන කතාව කිව්වොත් ඒක මැජික් වෙලා. දැන් ඒව නිකන් ගූඪ ධර්ම බවටපත් වෙලා. ඉතින් අපි කොහොමදක් දන්නවන්නේ බොජ්ජංග පිරිත සජ්ජහනා කරන එක සම්ප්‍රදායට අවිල්ල තියෙනවා. සජ්ජායනා කරනකොට මයා සම්ම දක්ඛාතා භාවිතා දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය නිබ්බානාය සම්බෝධාය සංවත්තති. පස්සද්දි සපවජ්ජසිකේ කොස්සප මයා සම්ම දක්ඛාතා මම තොපට කියලා දීලා තියෙනවනේ. මේ මේ ක්‍රමයට වඩපන් කියලා. භාවිතා මමත් බුදු කෙනෙක් වශයෙන් වඩලා තියෙනවනේ. බහුලීකතා මම බොහෝ කොට වඩලා තියෙනවානේ. ඒක නිවනටත් යොමු කරනවා. බොජ්ජංග පීඨේ කියනකොට ලෙඩත් හනීප වෙනවා. අපි හිතන එක මැජික් එකක් කියලා. ඒ කියන්නේ පීඨ කිව්වට නම් හනීපෙන එකක් නෑ. ඒකේ අර හොඳ ভাইබ්‍රේෂන් වඩනවන නිතරම තමන්ගේ ඇඟට එන රෝග ලක්ෂණේ තමන්ගේ දැන වේදනාව තමන්ට මේ ඇඟෙන් එන එන එන තැන් තැන් වලින් එන මේ sannivedana වලට හොඳට අවබෝධයෙන් අවබෝධයෙන් බලන්නේ හිටියොත් තමන්ගේ ඇඟ ගැන දැනගන්න පුළුවන් කිට්ටුම වන්තිය තමයි තමන්. දොස්තර බලන්නේ නලාව තියලානේ. දොස්තර බලන්නේ කැට් ස්කෑනර් එකට දාලානේ. දොස්තර බලන්නේ ටෙක්නීෂියන්ට දාලානේ. ඉතින් පිරිමි කට්ටිය මැෂින් එකට දැම්මට පස්සේ කියනවා බබාට මාස දෙකක් විතර වෙනවා ක්ලිනික් එකට එන්නයි කියනවා. මොකද මේක මාරු වෙලා. report එක මාරු වෙලා. වකුගඩුව අමාරුවට ගියාට පස්සේ මොළයට බේද දෙනවා. මොකද ටෙක්නීෂියන් පොඩ්ඩක් මාරු වෙලා. ওই නාටකනේ ලොකු සාන්තිර වෙදකම් කරන්න ගියාම ওය මොකද්ද ස්ත්‍රී රෝගයක් නම් කළා තිබිලා තියෙන දිසානායක මහත්තයා ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ මේක මම ගොත් තොපේ සාත්‍තරි ඔය දැන් තමන්ගලේදී තමන් දන්නවා නම් ඔය ගෑනුන්ගේ බෙහෙත් අර මේ මේ කවුද මෙයාගේ තින්දුවේ තියෙන මේ කරත්තකාරයට තිබු බෙහෙත් ගුණාට දීලා ගුණාට තිබු බෙහෙත් කරත්තට දාලා කුරේ යන්නේ වඩමානෙට කුරේ ගෙවිල වගේ වාගෙට ගුණා යන්නේ අඩමහන්න කියලා. ඉතින් ඔක්කොම සෙල්ලම් වෙන්නේ මේ අතරමැදියෙක් ආවට පස්සේනේ. Tamange lede taman දන්නවනම් ළමේ කම්බෙට නෑ කියලා මං දන්නවනේ ඉතින්. දොස්තර කිව්වට හරියන්නේ නෑනේ. අද තියෙන මේ විකාර වෙලා තියෙන ඍජු අත්දැකීම කියන එක. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව මොකද? බටහිර ලෝකේ පැහැදිලිව මතක් කරා මේ කය හිත කියන එකෙන් හිත අපිට අයිති එක දෙයයන් අතර අයිති කය විතරයි. ඒකත් යන්ත්‍රයක්. ඒ නිසා ඒකට ඒ ඒ මූල ධර්මයෙන් හදපු අධ්‍යාපන ක්‍රමයක් තමයි අපට අද තියෙන්නේ. ඒ නිසා යන්ත්‍රයට සලකනද මෙකැනික්ටත් පුළුවන්, ග්‍රීසර්ටත් පුළුවන්, ඩ්‍රයිවර්ටත් පුළුවන්. ඒක යන්ත්‍රේනේ. දැන් කාර් එකට උලන් ගහන්න මහත්තයරා පුළුවන්, ඩ්‍රයිවර්ටත් පුළුවන්. ගැඩේ මේ පෙට්‍රල් ඉන්න කාමරේ ඉන්න මේකටත් ගහන්න පුළුවන් ෂෙඩ් එකේ ඉන්න කාටත්. ඒ වගේ මේක යන්ත්‍රයක් කරගෙන අපි ජීවත් වෙන්නේ. අපේ ක්‍රමයේ හැටියට නෑ. ඒක සමස්තයක් වශයෙන් යන්නේ. ඒකෝට මේ පස්සජිතයිසිකේ පිළිබඳ කාට හරි හැඟීමක් වෙනවා නම් එයාට තේරුම් ගන්න වෙනවා ශරීරයේ නිකුත් වෙන හැම සංඥාවක්ම වේදනාවක්ම හේතුවක් තියෙනවා. ඒකට මේ විස බීජනාශක පාවිච්චි කරලා හෝ වේදනානාශක පාවිච්චි කරලා හෝ කර ඇදියට අන්තිමට වෙන්නේ මොකද? ඒ වගේ අතුරු ප්‍රතිඵල එකතු වෙනා මිසක් රෝගේ නැති වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරනකොට මේ ගමක් අතහැරලා දාලා අරණ්‍යයක දුක් විඳලා අරණ්‍ය දුක් වලට සතුට වෙනවා නම් ආ එයා දන්න දැන් අරණ්‍ය දුකට හිත ගියයි කියන්නේ ගමේ දුකෙන් හිත අයින් වුණා. අරණ්‍ය දුක් විඳිනකොට කයට හිත දාලා කයේ දුක් ටික එනවයි කියලා කියන්නේ ගමක දුක් ටිකත් ඉවරයි අරණ්‍ය දුක් ටිකත් එකයි ඉවරයි. තියෙනවනම් තියෙනවා කයේ දුකක් ඒ සතුටුයි මට. මොකද මගේ හිත කයේ තියෙන ඒ තාක්කල් ගමක දුක් මට නෑ, අරණ්‍යක දුක් නෑ, කයේ දුක් ටික සතුටට කාරණාවක්. කයෙත් බලන ඉන්නකොට වාතය සම්බන්ධ දුක්, තේජෝ ධාතුව සම්බන්ධ දුක්, පඨවි ධාතුව සම්බන්ධ දුක් එනේන වෙලාවේ යෝගාවචරයකට හිත යොදාන ඉන්නවනම් සර්වඥාන්සෝ සදා කරන ওই හතර දිනයි එකයි ඔලු උස්සන්නේ ඒන එක බලන්න. ඒකෙන්නේ මේ ආතින් එන එකක් නෙමෙයි. ඒ ඉස්තුගුණ අනුව එන දෙයක්. ආහාර අනු එන එකක්, චිත්තජ ශක්තිය අනු එන එකක්. ඒ නිසා තමන්ගෙන් කයින් එන වේදනාව පිළිබඳ බලන්නේ නැතුව ඒක දොස්තරට බාර දෙනවා. පිස්සු ඉච්ඡාම් පිස්සු දොස්තරට බාර දෙනවා. හරියට බල්ලට ලෙවිච්චාම් බලු දොස්තරට බාර දෙනවා. මේක බුදුහාමුදුරේ එහෙම එකක් කෙරුවේ නෑ. මේක සම්පූර්ණ පද්ධතියක් යන්නේ. ඒක නිසා භාවනා කරගෙන යන වෙලාවක යෝගාවචරයා ඒ කය ආනපන කය වතින් හෝ පිම්බීම හැකිලිම කය වශයෙන් හෝ එහෙම නැත්නම් වම දකුණු වශයෙන් දක්න කය වශයෙන් හෝ දැකලා ඒ සංසිඳන අවස්ථාව හොඳට විස්තර සහිතව බලන්න පුළුවන් නම් කියන්නේ සෑහෙන දුරට භාවනා කරපු යෝගාවචරයක් වෙන්න eBay. ඉසල අරමුණ අඳුනගෙන අරමුණ අවිස්සන අවස්ථාවක් එනවර කැලේ ඉන්න මීහරකා කුළු අරකා ගමට ගෙනාවට. ඊපස්සේ මේකත් සංසිඳන වෙලාවක් එනවනේ. නටලා නටලා නටලා නටලා මීහරක සංසිඳන වෙලාවක් එන ආන්නේ වගේ තමන්ගේ මේ සංහිඳියාව අහනවා බුදුරජාණන් වහන්සේ අනියමාර්ථයෙන් මරණ මොහොතේ වැඩි කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. ඕක විවේකීව කරලා බලන්න භාවනා අරමුණට හිත දාපු ගමන් මාළුවෙකුට දැම්මා වගේ. භාවනා හිත අරමුණට දාපු ගමන් කැලේ ඉන්න මීහරක එළියට ගෙනත් බැඳා වගේ. ඒක උඹට විතරක් වෙන එකක් නේ හැටි. කවදා හරි ඒක දැකලා මේ මට විතරක් කරපු එකක් නෙවෙයි මේ බලානිනුට මොකද වෙන්නේ නටලා නටලා නටලා මේ කුළුමීමා කනෝමුඩ ලගිනවා වගේ අන්තිමට Tamanට මේ ආස්වාද ප්‍රසාර සංසිඳන අවස්ථාව පිම්බි මැකිලන සංසිඳන අවස්ථාව සක්මන් කරනකොටත් අනායාසයෙන් සක්මන සිද්ධ වෙන අවස්ථාව හැමදාම දත්මදිනකොට සතියෙන් ගත කරනවා නම් ඒ දත්මදින වෙලාවෙත් Tamanට මේ යන්ත්‍රයකින් වගේ මේ දත් නැදෙන හැටි බලන්න පුළුවන් නම් මූණ හොදන වෙලාවේ මේ යන්ත්‍රයකින් වගේ මේ ඒක වින හැටි බලන්න පුළුවන් නම් වැසිකිලි කරන වෙලාවේ මේ මූත්‍රා පිට වෙන වෙලාවේ ඒක දිහා බලන්න පුළුවන් නම් කැසිකිලි කරන වෙලාවේ වැසිකිලි කරනවා මේ කටයුත්ත වෙන හැටි බලන්න ඉන්න පුළුවන් නම් Tamanට හම්බ වෙන අවස්ථාවක් ඕනෙම දෙයක් දිහා හදිස්සියේ බල්ල සංහිඳියාව ගන්න බෑ බලනකොට ඇවිස්සෙන ගතියක් තියෙන ඊට පස්සේ ඇවිස්සීම ගැන කලබල වෙන්නේ නැතුව එimhe දිගට බලන ගියොත් ඒ කන්ද නැගලා මෙයා සානුවට බහින්න පටන් ගන්නවා. ඉන්නේ ඒ ඒ කලබල අවස්ථාවේ මේ පැත්තට නැමෙන එක තමයි පස්සද්ධි වශයෙන් සඳහන් කරන්නේ. පස්සද්ධි කියන්නේ පස්සම්බයං කියලා කියන්නේ සංහිඳෝමේ සංහිඳෝමේ. ආස්වාස් ප්‍රසාර සංහිඳෝමේ සංහිඳෝමේ. ඊට පස්සේ පස්සම්බයං චිත්ත සංඛාරං. මේ ඒ කාය අනුපස්සනාව සම්බන්ධව ආනාපාන අයින් වෙච්ච ගමන් මේ හිත ඇතුලේ තියෙන පුදුමාකාර පරණ දේවල් පේන්න පටන් ගන්නවා. ලස්සන දර්ශන පේන්න පටන් ගන්නවා. මැරිච්ච අම්මා පේන්න පටන් ගන්නවා. රුවන්වැලි සාය පේන්න පටන් ගන්නවා. අර ඇතුලේ තියෙන මේ හිතේ තැම්පත් වෙලා තිබුණ අර කුණු කන්දල් එයියට දාන්න. ඉතින් යෝගාවචරය හිතන්නේ මේ වෙනම භාවනා මට්ටමකට ගිහිල්ලා මට මේ අභිඥා පාල වෙලා. එහෙම නැත්නම් මට දිබ්බ චක්කු පාල වෙලා නෑ මේ ඇතුලේ තියෙන අසුචි වල එළියට එනවා. එතකොට චිත්ත සංඛාර. ඒකත් ඉවර වුණාට පස්සේ ඒකන්දකදී බලන්නේ චිත්ත සංඛාරත් ආස්වාද ප්‍රසවාස වගේම සංසිඳෙනවා. ඒක ඊටදී බොහොම ගැඹුරින් පස්සද්ධිය එතන සුවසේවාව ඉන්න පටන් ගන්නවා තමන්න තේරෙන පටන් අර ගන්නවා මේ යන්ත්‍රයේ වැඩ කරන තාක්කල් අසමබරව දුවන් අපේ යන්ත්‍රයේ වැඩ කරන හැම වෙලාවෙම අසමබරයි අතින් වැඩක් කරන්න ගියාම දකුණෙන් විතරයි වැඩ කරන්නේ වමෙන් වැඩ කරන්නේ නැහැ හෘදේ වස්තුව පිළිලා තියෙන වම් අතපැත්තේ. දකුණු අතපැත්තේ ඇත්තේ නැහැ. මොලේ වැඩ කරනකොට වම් මොලේ විතරමයි වැඩ කරන්නේ. දකුණු මොලේ කවදාකවත් වැඩ කරන්නේ නැහැ. ඉතින් අපි කිව්වට සමබරයි කියලා මේක හිටලා තියෙන රුයිතෙට. හුරහට. කවදා වැඩ නොකරන වෙලාවෙ දෙක සමබරයි. මේ මුඛාටවත් මේක තේරෙන්නේ නැහැ කිව්වත්. දැන් දකුණු මොලේ වැඩ කරන්නේ නැත්නම් වම් මොලේත් වැඩ කරන්නේ නැත්නම් දෙක සමබරයි. වැඩ කෙරුවොත් වැඩ කරන්නේ කඩප්පුලි නුකමන දහපතුරා පට්ටපඳුරු මොලේ විතරයි. හොඳ පැත්ත වැඩ නැහැ. වැඩ කරන්න ගිය ගමන් දකුණු අත පැන්න වැඩ කරා. වම් අත දන්නේ නැහැ. ඉතින් ඒකනේ ආණ්ඩු පක්ෂේ වැඩ කරනවා විරුද්ධ පක්ෂේ වැඩ කරනවා හම්බෙන්නේ නැහැ නේ. මේ වගේ නතර කරපු වෙලාවේ මොකද වෙන්නේ කියලා බුදුහාමුදුර විතරනේ සාකච්ඡා කරන්නේ. වම දකුණ දෙකම නතර වෙනකොට සමයි. ක්‍රියා කරන්නේ නැති වෙලාවේ සමයි. ඒ ක්‍රියාශක්තිය නැති කිරීමේ එක පිළිවෙලටත් තමයි චේතනා කරන්න එපා මොකක්වත්. වෙන දේ වෙන්න අරින්න. මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට දැන් සමබර නොවෙන්න පුළුවන් පරණ කර්මයක විපාක වශයෙන්. ඒත් කලබල කරන්න එපා ප්‍රතික්‍රියා කරන්න එපා බලානින්න. අන්නේම බලානින්නකොට තේරෙන්න පටන් අර ගන්නවා. මේ නොකර සිටීම හරහා අවිරුද්ධ භාවය හරහා අකිරිය හරහා මේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නටම උත්තර තියෙනවා. ක්‍රියාවත් වෙච්ච ගමන් පක්ෂග්‍රාහී කියලා හිතන. ක්‍රියා වෙච්ච ගමන් ආංශිකයි අපේ වැඩපිළිවෙල. ක්‍රියාවත් වෙච්ච ගමන් අපි අසාධාරණයි අපේ වැඩපිළිවෙල. ඒ ක්‍රියාව කරන්න බැරි වෙලාවයි කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි හැකි හැම වෙලාවෙම බලන්න සබ්බපාවසා කරන කෙරුණොත් පාපයක් කියලා හිතා ගන්න ඕනේ. එහෙම කියනකොට නම් මම දන්න තරහ වෙයි කියලා මම හිතේ කමන්නේ නෑ. ඉතින් මම මේ ගොඩනගාගෙන යන තර්කයට කෙරුවොත් කරන්න පුළුවන් පාපයක් විතරයි. මොනවත් නොකර ඉන්න. අදට පව්පින් දෙකම නැහැ. නමුත් අමාරුකමක් තියෙන නොකර ඉන්න. එන්නේ විදිහට මේ කලබලකාරී අවස්ථාව පහු කරන්න නැතුව බෑ. ඒක පහු වෙනකන් අපි ආධිකම්මික යෝගාවචරයක් කියනවා. විපස්සනාවට පුහුණු වෙන කෙනෙක් කියලා. කවදා හරි සංසිඳන පැත්තට බලාගෙන මේක තමයි සෝසේවාවේ ආරම්භය. මේකෙන් තමයි මම ලෝකේ වැඩ කරන්න හැටි ලෝකෙට ඇඟිලි ගන්න නැතුව බලන්න පුළුවන් ක්‍රමය. මේක මම බලන්නේ මගේ කය හරහා. මේක මම බලන්නේ මගේ ආනපානේ හරහා. මේක මම බලන්නේ මගේ ආස්වාද ප්‍රසවාසය හරහා කියලා යනකොට ඒ අර ක්‍රියාශක්ති විතක්ක ਵਿਚාර සහිත සමාධිය ගෙනියලා විතක්ක කරන්නේ නැතුව විචාර මට්ටම තියෙන සමාධියට යනවා. ඊට පස්සේ යෝගාවචරය යන අවිතක්ක ਵਿਚාර විතක්ක කරන්නේත් නැහැ විචාර කරන්නේත් නැහැ සබහා ධර්මෙම ගලනවා. ඔන්න එතෙන්දී ওই පස්සද්ධි චෛතසිකය පුදුම විදියට හිස ඔසවනවා. අපි ඒක දෙන්නේ නැත්තේ අපේ විනිශ්චය නිසා, අපේ සංස්කාර නිසා, අපේ චේතනා නිසා. ඒක නිසා සර්වචාන්සේ සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. සංස්කරණයක් කෙරුවොත් අවුලක්. පඬිතියෝ සමාජයට මෙහි කරති, අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහි කරති. ඉතින් එහෙ මෙහි කිරිල්ලනේ අපේ ප්‍රධාන මෙහි වෙලා තියෙන. මෙහි කිරිල්ල දැන් නැහැ. ඒ මේ කරන්න පටන් අර ගන්නවා. මෙන්න මේ පස්සජිචයිසික ඉගෙන ගත්තා නම් ඒකෙම පැවැත්ම මේ සංහිඳියාවක් එන වෙලාවේදී ඒක දිගට පැවැත්ම බහුලීගත කිරීම කියලා සරුවත්‍යංශය අඳුරන්නේ. ඒක පළවෙනි පියවර ආසේවති. දෙක භාවේති තුන බහුලීකරෝති. ඒ නිසා නටලා නටලා නටලා මේක සංහිඳියාවකට එන වෙලාව වෙනකොට උංග දෙන්නේ සලුවදා සදාගෙන නැගිටලා ගෙල්ල ඉවරයි. කෙවල් දරවල අපි භාවනා නොකරනව නෙමෙයි. විනාඩි 30ක් 40ක් විතර භාවනා කරන ඉතින් මොකක්වත් හම්බ වෙන්නේ නැහැ අතල දාලා යනවා හෙටත් ඇවිල්ලා වාඩි වෙනවා හරියන්නේ නැහැ ඉතින් මේක දිගට කාගෙන යන කෙනාට මේ වගේ නිවාසික වැඩමුළුවක ඉන්න කෙනාට අකමැත්තෙන් නමුත් කාලතරණ හිත දාගෙන ඉන්නකොට ඔන්න වෙලාවක් හම්බ වෙනවා ඉතින් කරන්න දෙයක් නැහැ නේ කට්ටිය වාඩි වෙන්නේ සාගිල්ල වාඩි වෙනවා එහෙම එහෙම යන වෙලාවක තේනවා මේක සංහිඳියාවක් වෙනවා ඒ සංහිඳියාවට අනුග්‍රහ කරන්න දන්නේ නැතිකමක් අපි ළඟ තියෙනවා ඒකට සමදානුග්ගහිත විපස්සනානුග්ගහිත කියලා කියනවා. ඇත්තට මේ සංහිඳියාවට අනුග්‍රහ කරන්න පුළුවන් ගතිය අකිරිය කියන වචනේ තුල පමණයි තියෙන්නේ. මොනවාක්වත් නඟලන්නේ නැතුව එහෙම වැවෙන්න අරින්න ඕනේ. ඒක ආසේවන ප්‍රත්‍ය ලැබෙනකොටම හරි සන්තෝෂයක් එනවා. දැන් ඔය ටිකක් වෙලා ඉන්න පුළුවන් ආනපන පේනවා. එහෙම නැත්නම් සංහිඳියා වෙනවා. නමුත් ඒක දිගේ දිගට පවත්තගෙන යනකොට එක්ක කයේ වේදනාවක් එක්ක සද්දයක් ඇහෙනවා. එක්ක මොකක් හරි එකක් එනවා. ඉතින් ඒ වෙලාවේ යෝගාවචරය ඒ අර වැඩෙන පස්සද්ධිය සමාධියක් වශයෙන් වැඩෙන ගතියට මේ වේදනාව යම් ප්‍රමාණයකට ඉවසගෙන පොඩි පොඩි ශබ්දාවට යම් ප්‍රමාණයකට ඉවසගෙන හිතවිලි යම් ප්‍රමාණයකට ඉවසගෙන යන්න පටන් අරගත්තොත් ඒකේ අනවරත වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ වර්ධනය වෙන වෙලාවේදී ශබ්ද වේදනා හිතේ නැතුව නෙවෙයි. ඒව ගැන වැඩි වෙහෙස කරන්නේ නැතුව මේ සිද්ධ වෙන වැඩේ සිද්ධ වෙන්න කරන දෙයට සමාධි චෛතසිකය වැඩෙන වේලාව සඳහා පස්සද්ධිය එක දිගට පැවැත්වීමට සමත අනුග්‍රහිතය කියලා කියනවා. අනුග්‍රහිත සූත්‍රයේ සීල අනුග්‍රහිතය, සුත අනුග්‍රහිතය, සාකච්ඡා අනුග්‍රහිතය පස්සේ සමත අනුග්‍රහිත ලැබෙන. මේ ඒක ඔක්කොටම හම්බ වෙන්නේවත් නැහැ. ඒක බොහෝම කරගෙන යනකොට කලාතුරකින් එනකොට තමයි හම්බ වෙන්නේ. හම්බුනට පස්සේ ඒක අනුග්‍රහ කරගෙන ගියාම ඒ සමාධියට යනකොට සමාධිය කියලා කියන්නේ ඒකෝදි භාවය කියලාත් කියනවා ඒකාග්‍ර භාවය කියලාත් කියනවා. ඒක හරියට කියනවා නම් අපි මේ බිත්තියට ටෝච් එකක් අල්ලලා ඒකේ මූණ කරකවන කරකවනකොට අර මැද තියෙන කහ පාට ආලෝක කදම්බේ එන්නේ එන්නේ පුංචි වෙලා තිත්තට පුංචි වෙන වෙලාවක් වෙන එතකොට ආලෝක සියල්ලම එක තැනකට නාභිගත වෙනවා. වට වට රවුමක් තියෙනවා නමුත් මැද කරකවල ගන්න පුළුවන් මේ ටෝච් එක අල්ලන්න මීටරයක් ඈතින්නම් මීටරයක් ඈතිලා අල්ලනකොට පිටියට නාභිගත කරන්න පුළුවන්. අනිත් වගේ නන්නත්තර වෙච්ච මේ හිතවිලි ධාරාව එක තැනකට මෙහෙම නාභිගත වුණාට පස්සේ ඒකට කියනවා ඒකෝදි භාව. එහෙම නැත්නම් ඒකාග්‍ර භාව. ඒක තමයි අපි සමාධිය කියලා ගන්නෙ. හැබැයි මේ ශක්තිය හැම වෙලාවෙම තියෙනවා. ඒ ශක්තිය අසංවිධිතව තියෙන. දැන් ඒක සංවිධානය කරලා එක තැනට දාපුවාම හරියට මේ මේ උත්තල කාචයක් අරගෙන අපි මෙහෙම ඇල්ලුවොත් සූර්යයට ඉරට සාපේක්ෂව යටින් කඩදාසියක් එහෙම කරනකොට එක දැනගදී පිච්චෙනවා කඩදාසිය. අර ආලෝකය ඔක්කොම එකතු වෙලා පිච්චෙනවා. එහාට කෙරුවත් මෙහාට කෙරුවත් පිච්චෙන්නේ නැහැ. ඒ නාභියට තිබ්බ ගමන් කඩදාසිය පිච්චෙනවා. එහාට මෙහාට කරනට වෙන්නේ නැහැ. ඉතින් මේ ඒක මේ කාචයේ ලක්ෂණයක් නෙවෙයි. සූර්යාලෝක ඔක්කොම එක තැනකට දාන. ආන්නේ වගේ නන්නත්තර වෙච්ච දහපදුරා වෙච්ච මේ හිතවි නැත්නම් වික්ෂිප්ත භාවයට පත්‍යති හිත මේ වගේ එකතු වුණාට පස්සේ අපි කවදාකවත් හිතන්නේ නැති ශක්තියක් එතන ඇති වෙනවා සමාධිය තුලින් ඒන ශක්තිය අතිමානුසිකයි කියලා කියනවා මානසිකත්වයේ ඉක්මවල යනවා හැබැයි මේ කවදාකවත් නැති එකක් නෙමෙයි තිබුණ එක ගොනු කරගන්න බැරිකම තියෙනවා ඒ නිසා අපි කිව්වොත් එහෙම අපි මෙතන සභාවක් පවත්වනවා සභාවක් පැන්දුන එක පැත්තකින් යෝජනාවක් එනවා මේ පැත්තෙන් ඊට විරුද්ධව කතා කරනවා. ඉතින් කතා කරනකොට දැන් මේ සභාව සමතේකටපත් වෙලා නැහැ නේ. කොහොම හරි සභාපතිගේ දක්ෂකමට ඡන්දයක් තියලා හෝ මොකක් හරි මේක සමතේකටපත් කරයි කියන්නේ. සමතේකටපත් කරුවට පස්සේනේ අපිට ඊගාව යෝජනාවකට යන්න පුළුවන්. සමතේකටපත් වෙනකන් සභාවේ ඇද්දෙනවනේ. අද වෙන්නේ ඒකනේ සභාවල. කිසිම කෙනෙකුට දන්නේ මේක සමතේකටපත් කරන්න. අපේ හිතේ තියෙන සමතේකටපත් වෙලා නැහැ. ඒ නිසා මේ සමාධියට සමතේ කියලා නමක් තියෙනවා. මොන බඩ කඩත්වක් හරි ගමන තීන්දුවක් කරපළ ඊගව යෝජනාවට යන්නේ යන්නේ ඇද්දි ඇද්දි ඇද්දි ඇද්දි තියෙනවා කවදාද සමතේටපත් වුණාට පස්සේ තේරෙනවා ඉන් එහාට අපිට අලුත් වැඩකට යන්න පුළුවන් ඒක නිසා සමාධිය <clears throat> මේ ගමනේ ආධ්‍යාත්මික ගමනේ සෑහෙන හොඳ සම්දිස්ථානයක් ඒක තමයි විතක්ක ਵਿਚාර සහිත සමාධි අවිතක්ක ਵਿਚාර මත සමාධි අවිතක්ක අවිචාර සමාධි කියලා ගියාට පස්සේ මේ සමාධිය හරීම හොඳයි. හැබැයි පොඩ්ඩක් හොඳ වැඩි. මේකට පුදුම ආකර්ෂණයක් තියෙනවා. මේ සමාධියට පුදුම දේවල් කර දීමේ හැකියාවක් තියෙනවා. මේ වැඩි වෙලා ඉන්න පුළුවන්. ඒගොම අරමුණ බොහොමකට විනිවිදලා බලන්න පුළුවන්. හරියට කන්නාඩිය චීන කන්නාඩිය දාලා බැලුවා වගේ. ඒ නිසා අර අධිමානසික ඒ ශක්තිය නිසා බොහෝ විට යෝගාවචරයා මේක නිවන කියලා තරම් පටලවා ගන්නවයි කියන එක තමයි මේ විපස්සනාවේදී උගන්වන්නේ. මේක සමහරට ලාවට එනවා සම්මසන ඥානෙදී. ඕනෙම අරමුණක ඇති වෙලා පැවතිලා නැතිලා යන තැනට යනකොට ඒ යෝගාවචරයට එතෙන්දී සමාධියේදී ඒ යෝගාවචරය බොහෝ විට හිතනවා මම රහත් උනායි කියලා. මොකද බලන බලන ඕන එකක පේන්න පටන් අර ගන්නවා මේක ඒ වෙලාවට මතුවලා නැතිලා යන. හැබැයි ඒක පේන්නේ අංශු වශයෙන් නෙවෙයි කැදලි වශයෙන් කලාප වශයෙන් පදාත වශයෙන් ඒ වෙලාවේදී කොච්චර පැටලෙනවද කියනවනම් මේ සමාධිය කොච්චර පැටලෙනවද කියනවනම් ඊට පස්සේ තමයි යෝගාවචරය මග්ගාමග්ග ඥාන දර්ශනයට වැටෙන්නේ. පාරමේකද මාර්ගයේ මේකයි අමාර්ගයේ මේකයි කියන එක තේරුම් ගන්න නැති මනසකින් තමයි මේ සමාධිය යෝගාවචරයට ලැබෙන්නේ. ඒක හරියට හයි ප්‍රෝටීන්, තද බල ප්‍රෝටීන් සහිත ආහාර වේලා පොඩි දඩුවකට හම්බනවා වගේ. එයාගේ බොක්ක නැහැ දිරවලා. දිරවන්න ශක්තිමත් නැහැ. අධික පෝෂණ සහිත ආහාර ගත්තොත් එක්ක බඩ යනවා. නැත්නම් මොකරේ අමාරුකටපත් වෙනවා. අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි දවස් 7ක් නොකා ඉඳලා උපවාස කරලා ගිතෙල් ගත්තොත් එදාම මැරෙනවා. එදාට කුරුඹව තොටියක් බොන්න ඕන. වතුර බීලා බොක්ක හදාගෙන ඕනේ චර ආහාර වලට යන්න. ආන්නේ වගේ මේ සමාධිය ලැබෙනකොට ඒකට තරම් වූ පෞරුෂත්වයක් නැති කෙනාට සමාධිය ලැබීම ඒක විදිහකට කියනවනම් වඳුරෙකුට දැලිපිය හම්බුනා වගේ තීන් කපා ගන්න. මේක තමයි ਸਰවචන්සේ පහළ වෙන්නේ ඉස්සල්ලා ඉන්දියානු සමාජයේ තිබුණේ හුඟ දෙනකොට මේක තිබුණා. හැබැයි මේක මේ නාශනෝ දාගන්න දන්නේ නැහැ. ආම්බාම් කරගන්න දන්නේ නැහැ. ඉතින් මේ උපේක්ෂාව ඇති වුණාට පස්සේ යා මේ අමාරුවෙන් ලබාගත්ත මේ උපේක්ෂාව මේ සත්‍ය සමාධියටත් උපේක්ෂාවෙන් බලනවයි කියන එක. මේක ආඩම්බරයක් කරන ඔටුන්නක් දාගෙන කෑකොස්සන් ගහනවා වෙනුවට මේක දිහා උපේක්ෂාවෙන් බලනවා කියන එක ඉතින් අනිවාර්යයෙන්ම ලෝකෝත්තරයි. ඒක නිසා මේ පසද්දියට පස්සේ හම්බෙන සමාධිය හිත පිනවනවා, කය පිනවනවා, තිරිහං කරනවා, අධිමානුෂික ශක්තිය ලැබලා දෙනවා. නමුත් ඒක හසුරුව ගන්න බැරි තරම්. උන්ටටම අපි කිව්වොත් තාමත්ම සූක්ෂම උපකරණයක් හෑන්ඩ්බුක් එක නැතුව අපි ළඟට අහුවෙනවා. ඉතින් අපි අර බොත්ත මිරිකනවා මේක මිරිකනවා මිරිකර මිරිකලා අන්තිමට ඒක කඩලා දානවා. මොකද අපි යන්ත්‍රය දන්නේ නැහැ. දැන් තියෙන <coughs> වාහනයක් ගිහලා ස්ටාර්ට් කරාට පස්සේ එන්ජින් එක දුවනවද නැද්ද කියලා හොයන්න බෑ. ඩෑෂ්බෝඩ් එකේ විතරක් ලකුණක් කරන ඉස්සර එන්ජින් එක ස්ටාර්ට් කරපුවා දඩබඩ දඩබඩ ගාලා ලේලන් බස් එක වගේ නටනවනේ මුළු එකම. දැන් නැහැ. දැන් ඉලෙක්ට්‍රික් කාර් එක හැදුවට පස්සේ වෙනම බීප් බීප් ගන්න එකක් හදලා තිනවා. උඹ එන්ජින් එක ස්ටාර්ට් එකයි. ස්ටාර්ට් එක දීලා ආයෙ ස්ටාර්ට් කරොත් මොකද වෙන්නේ? මෝටර එක පිච්චෙනවා. එනිසා ඒක වැඩ කරනවද නැද්ද? වැඩේ වෙනවද කියලා දැනගන්න බැරි තරම් සූක්ෂම යන්ත්‍රයක්. වඳුරේකට දුන්නොත් මොකද වෙන්නේ? රිලෙවකට දුන්නොත් මොකද වෙන්නේ? අනිත් වගේ මේ සමාධිය ආවට පැමිණිච්ච සමාධියට තරම් වෙන විදිහට වැඩ කරන්න හැටි තමයි උපේක්ඛා සම්බොජ්ජංගෙන් සිද්ධ කරන්නේ. ඒක නිසා යම් වෙලාවක අපි සති ධම්ම විචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා සම්බොජ්ජක වැඩුවට පස්සේ සම්බොජ්ජංග හතම ආයේ පන්නරේක දාන්න කියනවා සති සම්බොජ්ජංගම් බික්ක වේ භාවේති විවේක නිස්සම් විරාග නිසිතන් නිරෝධ නිසිතම් පටිසග්ගාණු පස්සී සති වඩනද සති සම්බොජ්ජංගය විවේකයෙන් වඩන්න බොහොම ආසාවෙන් අරයට ඉස්සලා කඩා ගන්න ඕනේ කියලා දූගන දූගන යන සමාධියකින් තමයි සතියකින් තමයි ආරම්භ කරන්නේ අන්තිමට ඒක වඩන්න කියනවා විවේක නිශ්චිතම් බොහෝ විවේකීව ඒක තියෙනවා වෙලාවකට සමහරට නෑ ප්‍රශ්නයක් නෑ නැති වුණාට සදාකාලික නැතිවීමක් වෙන්නේ ලැබුණාට සදාකාලික ලැබෙන්නේත් නෑ මේක ඇති නැති වෙනවා කියලා මේක දිහා විවේකීව බලන ගතිය උපේක්ෂාවක් තමයි ඒක නිසා එතනදී යෝගාවචරයට එවැනි භාවනාවක තියම් වෙන අත්දැකීම තමයි යෝගාවචරය හිතන්න පය දෙකක් විතර හොඳට භාවනා කරයි කියලා. හොඳට මොකුත් නෑ මේ ඉඳගෙන ඉන්න ඉරියව බොහොම සප්පායයි. ඊටසේ නැගිටිනවා. මොකක් හරි හේතුවක් නිසා දාහනෙට ගෙඩි ගැහුවා නිසා මොකක් හරි නැගිටිනවා. නැගිට්ටට පස්සේ දැන් මේ තිබුණ සමාධියට මොකද වෙන්නේ? මේ තිබුණ සතියට මොකද වෙන්නේ? ඉතින් අපි මූණ අතපය හොදනකොට දත්ම දිනනකොට මේක ඉබේම නිකන් හැලෙන්න පටන් ගන්නවානේ. අර තිබුණ එකලාසෙ හැලෙන්න පටන් ගන්නවානේ. ඉතින් යෝගාචර හුඟක් කළාට ඒක නිරීක්ෂණය කරන්නේ ඉතින් මේ වගේ වෙලාවට යෝගාවචරට උපදේශයක් දෙනවා. දැන් හොඳට සමාධියක් තිබුණ නැගිටපු වෙලාවේ මේ තිබිච්ච හොඳ සමාධිය නැති වෙන හැටි බලන්න. මේ තිබිච්ච හොඳ සතිය නැති වෙන හැටි බලන්න කියලා. ඉතින් ඒක උගෝ දෙනෙක් හිතන්නේ ඒක අකටයුත්තක්. එහෙම නැත්නම් නාස්තික වැඩක් මේ තියෙන සතිය නැතිවීම බලන්න කියන එක. සතිය ඇති කරන්නේ අපි මෙච්චර කල් අමුඩ ගහන නැටුවේ. දැන් ඇති වෙච්ච සතිය නැති වෙන හැටි බලන්න. කවුරක්වත් කැමති නැහැ. හැබැයි බැලුවොත් ලැබෙන ආනිසංසයක් තියෙනවා. සතිය නැති වෙන හැටි බැලුවොත් නැතිවීම එච්චර ඉක්මනින් සිද්ධ වෙන්නේ නැහැ. හිමීට හිමීට තමයි නැති වෙන්නේ. ඒක නිසා මේ නැතිවීම දිහා බලන්න නම් සති සම්බොජ්ජංගම් බික්ක වේ භාවේති විවේක නිස්සං කියන එක අර හැල්මේ දුවලා සතිය අල්ලගන්න හදන එකට කරන්න බෑ. ඒක හදලා ඒක තේරුම් ගන්න ඒකේ ජීවත් වෙන එක කරන්න සිද්ධ වෙනවා ඉස්සරහදී විවේක නිශ්චිතව මේ සතිය දිහා බලනින්ද එතකොට අර ඉස්සල්ලාම් බබා හම්බෙච්ච අම්මා වගේ නෙමෙයි දෙවෙනි ළමයා හම්බ වෙනකොට තුන්වෙනි ළමයා හම්බ වෙනකොට හතරවෙනි ළමයා හම්බ වෙනකොට අපේ අම්මට දරුවෝ 11ක් ඉතින් පළවෙනි බබාට අද උඩ ත්‍රිපිය ගන්නට අපේ අක්කලා දිහා බලනකොට මට පේනවා අම්මා කොහොම කරන්නේ නැද්ද කියලා ඒ මොකද දරුවේ 11 යනකොට දැන් මම 9. අම්මට මතකත් නෑ මං වදපු දවස කවද්ද කියලා. මොකද මේ දිගට දිගට කරනකොට ගානක් නෑ. පළවෙනි දවසේ තමයි පළවෙනි බබාට දෙන්න දෙකොට වෙනවයි කියනක මහා විශාල දෙයක්. නමුත් විවේක නිසිතව කරන තරමට සතිය වඩනවයි කියනකොට හිතන්නේ ඒකට කොච්චරක් අපිට මේ අත අත සුකනම්මී කරගන්න ඕනද කියලා සතිය. එතකොට අපි ඉන්න ඕනේ භාවනා මධ්‍යස්ථානයේ. එතකොට අපි ඉන්න ඕනේ පැවිද්දේ. එතකොට අපි ඉන්න ඕනේ මේ සාසනෙ යෙදිලා ගත කරන්න. නමුත් ඒ මට්ටමේදී අපිට මේක විවේක නිසිතව කරගන්න බැරි වුණොත් ඒ සතිය වර්ධනයක් වෙන්නේ සතිය බන්නරයක් ලබන්නේ නැහැ. උපය ගන්නලද සතිය කොහොම කෝල ගති සහිතයි. කොහොම කෝඩු ගති සහිතයි. එයාට ඉල්ලනවා අරක දීපන් මේක දීපන්. එනෝ සතිය නැවත නැවත වඩන කඩ කඩා. කැඩෙනවා කැඩෙන එක බලන්න. ඒක බැලිය යුත්තක් දැකිය යුත්තේ උපේක්ෂාවෙන් කරන්න ඕන. නිරෝධ නිශ්චිතා. සතිය නිරුද්ධ වෙන හැටි බලන්න. වඩන ලද සතිය Taman තුලින් නිරුද්ධ වෙන හැටි. ඒක හරියට කරන ප්‍රසවාසයේ අග බලනවා වගේ. ආස්වාද ප්‍රසවාසයේ බන්නොට ඒක මුලැමැදාග තියෙනකොට මේ රූප ධර්මයක අග බලන්නාසේ අර වඩලනද සම්බොජ්ජංග ධර්ම විවේක නිස්සද්දම් නිරෝධන විරාග නිස්සද්දම් විරාග කියලා කියන්නේ රාග කරන්නේ නැතුව ඒක මේ විරංජනේ වෙනවා බොහොම ලස්සනට උපදාලා තිබුණු සතිය දී වෙලා යනවා ඒක විරංජනේ වෙලා යනවා නිරෝධ නිස්සද්දේක නිරුද්ධ වේගන යනවා පටිනිසක් ගන්න පස්සේ උඹට කවදාද යෝගත් අතාරින්න වෙනවා ඔය වඩලන සතියත් අතාරින්න වෙනවා සතිය අත ඒ වඩලන සතිය අතාරින්න නැත්නම් නිවන ලැබෙන්නේ දුක් නැති කරන්න අසහනින්ද කරන සතිය ගන්න නිවන ඉදිරිපිටදී සතියත් අතාරින්න වෙනවා. අන්නේ විදිහට මේ තමන් වඩන ලද මේ එක එකක් බොජ්ජංග ධර්ම ඔය හතර නඩේ නැවත නැවතත් පන්නරේ තියෙනකොට ධම්මවිචේ සම්බොජ්ජංගේ විද්‍ය සම්බොජ්ජංගය පීටි පස්සද්දි සමාධි අන්තිමට උපේක්ෂාවත් උපේක්ෂාවෙන් බලන්න ඕන. ඒක මෙන්න මේ වගේ නිදර්ශනයකින් දෙන්න පුළුවන් ඒක තේරෙනවද ගැළපෙනවද කියන දන්නේ අපි හිතමු භාවනා කරලා තමන්ගේ මූල කර්මස්ථානේ දැනගෙන ආනපන මේකට තෝරාගෙන දැන් ඒක ගෙවෙන කම බලන් හිටයි කියලා. ඒ කියන්නේ රූප කර්මස්ථානේ පැත්තෙන් සෑහෙන යාට පරිචයක් ලැබෙනවා. ඊට පස්සේ වෙලාවකට යනවා යා පැහැදිලිවම දැන් මොකක්වත්ම නැහැ. අරමුණ හොඳටම ගෙවිලා. කියන්නේ නැත්තටම නැති මන්ටම ගියා. හැබැයි භාවනාව තැහැල්ලත් නැහැ. යා දන්නවා ආරම්මණයේ පැවතිච්ච සතිය දැන් අනාරම්මණයේ පවතිනවා. නිමිත්තේ ජීවිච්ච සමාධිය දැන් අනිමිත්ත සමාධියක් වෙලා. අරමුණ නැහැ. හැබැයි කඩාගප්පල් නැහැ. හොඳට දන්නවා මම මගේ හිත තියෙන්නේ අකිංචන අනාදන අනිමිත්‍ය තියෙන අරමුණක නෙවෙයි. කලබල වෙන්නේ නැතුව ඉන්නවයි කියලා. කොහොම ටිකක් වෙලා ඉනකොට යාට තේරෙන්න පටන් ගන්න ඕනේ නෑ කිව්වට හුස්ම නිකන් පැත්තක දඟලනවා වගේ ලාවට තේරෙනවා. ශබ්ද ඈතින් ඇහෙන්න පටන් ගන්නවා. කකුලේ අතර මෙතන දරා ගන්න බැරි වුණාට වේදනාවක් තියෙනවා. හිතේ හිතවිලි නැත්තේම නෑ. නිකං කෑලි කෑලි පණුව නලින වගේ හිතවිලිත් තියෙනවා. කමන්නේ. අර දැන් අරමුණ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. මෙන්න මෙතනදී යෝගාවචරය අනේ මගේ සතිය කැඩුනා. අනේ මට සමාධිය කැඩුනා. අනේ මට නැවත අරමුණු ආවා කියලා නටන්න නැතුව ඒක තමයි වෙන්නේ කියලා සරුවචනන්සේ සඳහන් කරනවා ආනන්ද සප්පයි සූත්‍රේ. දැන් මේ මතුවෙන මොකක් හරි අරමුණක් ගන්න ආය භාවනා කරන්න කියනවා. නැවත ආනපනේ වනම් ඒ යන්තොට මතුවෙච්ච ආනපනේ භාවනා කරන්න. සද්දයක් කරන ඒ සද්දය යන භාවනා කරන්න. භාවනා කරනකොට බොහෝම ශීඝ්‍රයෙන් ආය යනවා ඒක. අර තිබුණා වාගෙම නිස්සද්ද භාවයකට, හුදකලා භාවයකට, පළල් විශේෂයකට, හිස්තැනකට යනවා. ඊට පස්සේ හිතනවා ඉස්සලට වැඩිය බොහොම ගැඹුරකට ගියා වගේ ඉක්මනට ගියා වගේ අරමුණු බොහොම ඉක්මනට ගෙවුනා වගේ නමුත් ටික වෙලා කරන මේක තුල ආයෙත් ඔන්න පොඩ්ඩක් අරමුණු පොඩ පොඩ පොඩ පොඩ ඇහැට කුණ වැටෙනවා වගේ දැනෙනවා ඊට පස්සේ ආයෙත් අර විදි කෙරුවොත් ආයෙත් නැති තැනට යනවා එතකොට මේ යෝගාවචරයට දෙන කට උත්තරෙන් අල්ලත හැකි එයා මේ අවස්ථාවට ආට පස්සේ ආ ප්‍රිය කරන්නේ අරමුණු නැති තැනද එහෙම නැත්නම් ලාවට අරමුණු තියෙන තැනද කියලා බැලුවොත් ලියන රචනයේ වාක්‍ය දෙක කියනකොට කියන්න පුළුවන් මෙයා අනිමිත්‍තර ප්‍රිය කරන කෙනෙක් මෙයා අනිමිත්‍තර ප්‍රිය කරන කෙනෙක්. එතකොට යාට කියන්න වෙනවා පුළුවන් ද දවසක් හිතාගන්න නිමිත්තාවත් අනිමිත්තාවත් දෙකටම සමහිතින් බලන්න. ඒක ඊටාම ගැඹුරු උපේක්ෂාවක්. අරමුණ තිබුණත් අරමුණ නොතිබුණත් දෙකට සමහිතින් බලන්න. ඒක තමයි මේ අෂ්ටලෝක ධර්මයේ පිළිබඳව පළවෙනිම හම්බෙන පාඩම. අරමුණු නැති தත්ත්වය අරමුණු පැමිණීමෙන් හමාරයි. අරමුණු ඇති தත්ත්වය අරමුණු නැති தත්ත්වයටපත් වීමෙන් හමාරයි. මේ දෙක අතින් නැතින් ගන්න. මේක දිහා බලාගෙන ඉන්නවනම් දවසක මේ යෝගාවචරයට තේරෙනවා මේ කොහොම කරදර ගෙවම් කරලා ලබාගත් මේ විවේකයේ හොඳයි තමයි. හැබැයි ඒකට ප්‍රිය වුණොත් ගමන බාධායි. ඒකට කරදර කරන අරමුණු නරකයි තමයි. නමුත් මේකේ තියෙන ප්‍රියතාවය කඩන්න ඒක දාන්න ඕනේ මේකට. ඉතින් මෙතෙන් යනකම් දේශනා කරාට පස්සේ ඒක මම හිතන්නේ ඔය චූල ශුන්්‍යත සූත්‍රයේ දේශනා කරනවා ආනන්ද සප්පයි සූත්‍රයේ දේශනා කරලා පස්සේ ආනන්ද සාංශය වැඳලා අහනවා සාංශ මේ විදිහට අරමුණු ඇති තත්වයක් නැති තත්වයක් අරමුණු කියවට මේක බොහොම සියුම් අරමුණු මෙතෙන්දි නිවන් දකින්නවද කියලා. බුදුසසුන කියනවා සමහරු නිවන් දකින්න සමහරු දකින්නේ නැහැ. ඒකට ආනන්ද සාංශය අහනවා මෙච්චර ගැඹුරකට ගියාට පස්සේ ඇයි කෙනෙක් නිවන් නොදකින්නේ? නිවන් නොදකින්නේ මේ භාවනාවේදී ඇති කරගත්ත මේ తত্ত্বය මම ලබා ගත්තා මේක මගේ මේක මගේ ආත්මය කරගන්න කරන්නේ නිවන් දකින්න බෑ. එයා මේකත් අතහරින්න ලෑස්ති වෙන්න ඕනේ. අතහරින දෙයක් නෑ මේ වෙලාවේ. වරින් වර අරමුණ එනවා ඒක ගණන් ගන්න නෑ. වරින් වර විවේකිනව ගණන් ගන්න නෑ. අන්නේ උපේක්ෂාවට යනවා කියන එක මේ 120 30 පැන්නට පස්සේ එන හැම වැඩමුළුවකදීම ඇහෙන ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ මම භාවනා කර කර කරන යනකොට මම විවිධක තැනකට යනවා. ඒකේ ඉන්නකොට ආයෙ අරමුණු වෙනවා. ඒ කියන්නේ ආයෙ භාවනා කරනකොට ආයෙ විවිධක තැනට යනවා. මේ වගේ තත්ත්වයක් ආපුවම මම දැන් මොකද කරන්නේ? දැන් වැඩමුළු තුනකට විතර ඉස්සල්ලා මේක ආවට පස්සේ මං කවයි විවිධක උපේනකම් විවේක தත්ත්වයේ උපේනකම් අපි කියනවා අරමුණු තියෙන තාක්කල් කෙලෙස් අරමුණු නැති වුණා කියන්නේ කෙලෙස් නැතිවීම තමයි මොකද ඊට පස්සේ ඒකට ඇති වෙන මනාප, ඒකට ඇති වෙන නික්ඛන්ති, ඒකට ඇති වෙන ආශාව නැති කරන්න නැවත අරමුණු වෙන தത്വෙට වෛර කරන්නේ නැතුව අරමුණු ආවත් අරමුණු නාවත් දෙකටම සමහිත දානවා කියනකොට මේ අරමුණු නැති தત્ත්වය පිළිබඳ බීතිකාවක් තියෙන කෙනෙක් එයා කියනවා මේක සංස මොලේ මතක ශක්තිය නැතිවීම පිළිබඳ රෝග ලක්ෂණයක්ද කියලා කොහොමද අල්ලන්නේ කියලා. මේක ඩිමෙන්ෂියා නේද නැද්ද කියලා කොහොමද දන්නේ? මොකක්වත් නැහැ තමයි භාවනා කරගෙන ඉන මොනම සලකුණක්වත් නැහැ. එතකොට ඒ කෙනාට දෙන මොනවද එන එක හොඳයි. මොකද ඒකෙන් ගන්න පුළුවන් වෙලාව, කලාව, අතන මෙතන. එතකොට මම ඉන්නවනේ. අර මොනවත්ක්ම නැති තත්ත්වෙදී අපි ළඟ බීතිකාවක් තියෙනවා. මානසික රෝගයක් කියලා. ඉතින් එහෙම බලන කෙනෙකුට නිවනට යන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒක පැත්තකට කැමති. නැතිකමට කැමති. තව කෙනෙක් ඇතිකමට කැමති. මෙන්න මේ දෙක ඇති භාවයේ තිබුණත් නැති භාවයේ තිබ්බත් සමහිත පවත්නවා කියන එක සමතයෙන් උදාහරණයක් කරන පෙන්නනවා නම් අපි අරූප ධානවල ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ කාර්යතිනේ ආකින්චඤ්ඤායතන ආකින්චඤ්ඤ කියන්නේ කිසිත් නැති தත්ත්වය අකින්චන නමුත් ඊට වැඩිය දියුණුයි කියලා කියනවනේ නේව සංඥානා සංඥායතන අරමුණු ඇත්තේත් නැති නැත්තේත් නැති தත්ත්වය. අරමුණු කිසිත් නැති தත්ත්වෙ හිටියට ඒකේ ඉඳලා විදර්ශනා කරන්න මොනවත් නැහැ. ඊට පස්සේ අරමුණු එනවා බොහොම දුර්වලව. බොහොම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියන්න පුළුවන් මට්ටමට එනවා. ඉතින් මේ අරමුණු ඇති தත්ත්වය අරමුණු නැති தත්ත්වෙන් ප්‍රතික්ෂේප කරනවා. අරමුණු ඇති தත්ත්වේ නැති தත්ත්වෙන් ප්‍රතික්ෂේප කරපුවාම මෙන්න මේ දෙකෙන් හිත විමුක්තියක් ලබා ගන්න පුළුවන් තැන ਸਰවඥාන්සේ විස්තර කරනවා. උතෙන්ට එනකන් ගියාට පස්සේ. ඒ ලබන විමුක්තිය, ඒ ලබන සමහිත, ඒ ලබන තතතාවේ කියලා මේකට කතා කරන්නේ ලබන්න මේ උපේක්ෂාව පිළිබඳ ලොකු ගෞරවයක් තියෙනවා. මේ අරක ලබා ගන්න ඕනේ මේ කුට්ටි කඩා ගන්න ඕනේ මේකට ලං වෙන්න ඕනේ කියන ගතිය ගිහිලා ගිහිලා ගිහිලා ගිහිල්ලා ඒ ලං වෙච්ච දේ ඒ ලං වීම සඳහා දුරවන් කරපු දෙයටත් සමහිත පවත්නවා කියන එක මේ මෑත ඉතිහාසයේ අටුවා කතාවල කිසිම තැනක දකින්න නැහැ. අටුවාචාන් වහන්සේලා ඒ පැත්තට යනකොට හරි අසරණ භාවයෙන් নানা ප්‍රකාර උත්තර දෙන්න පටන් ගත්තා. නමුත් අවුරුදු 50ක විතර ඉඳලා කාලේ මේ සූත්‍ර පිළිබඳව හොඳට ගවේෂණය කරනවා. සූත්‍ර පිළිබඳව හොඳට බැහැගෙන භාවනා කරන ඇත්තට පිළිලා තිනවා. මේ අටුවාචාන් වහන්සේලා පෙන්වන කතාව අන්ධ પરම්පරාවක යනවා. එතින් භාවනා කරලා කරන කතාවක් නෙවෙයි තියෙන්නේ තර්කයෙන් බැස ගන්න මෙතනින් එහාට තර්කේ ගන්න බෑ. මෙතනින් එහාට ඒ පුද්ගලයා භාවනාදී වෙනස් වෙලාම ඕනේ මේක තේරුම් අරගන්න. වෙනස් කරවනවා මේ තේරුම් ගන්නකොට. වෙනස් වෙන්නේ නැතුව තේරුම් ගන්න බෑ. තේරුම් ගත්තොත් වෙනස් නොවි බෑ. පුද්ගලයාගේ පෞරුෂත්වය, තණ්හාව, මාන්නේ, ditthිය වෙනස් කරන්න ඕනේ. ඉතින් ඒක සරුවචනංශ උත්සාහ කරලා තිනවා මේ තතතාවයේ පිළිබඳව එහෙව් ගතියක් තියෙනවා අර භාවනයෙන් ලබාගත්ත උසස්ම ප්‍රතිඵලයක් නැති උනායි කියලා පශ්චාත්තාප වෙන්නේ. ඒකට බාධා කරන්න ආව අරමුණක් දෙකක් තිබුණායි කියලා ඒකට අරමුණට උඹ නොදකින් කියන්නේත් නැහැ. ආනේ தત્ත්වේ විස්තර කරනකොට ඒකට කියන්නේ තතතාවයේ කියලා එහෙව් ගතිය ਸਰවතන් සඳහන් කරලා තිනවා අලද්දන් යදිදන් සාදු නාලත්තං සුන්දරාමිති. උබයේනේව සෝතාදී රුක්කංව පතිවත්තති. බුදුරජාණන්සේ සඳහන් කරනවා අපි ගහක් ළඟට යනවා ඛණ්ඩ බලතුරක් තියෙයි කියලා හිතාගන්න. නමුත් ඒක ඒකේ ඛණ්ඩේ නෙවෙයි නම් ඒක වැවෙන කාලේ නෙවෙයි නම් ගහ ළඟට යනකොට පළතුරු නැහැ කියලා හිතන්නකෝ. පළතුරු නැති උනායි කියලා ගහට අම්මා මතක් කරලා බැනලා වැඩක් තියෙනවා. තෝ ළඟට මෙච්චර දුර ආවතෝ මට අඩු ගන්න ගෙඩියක්වත් දුන්නේ නැහැ කියලා බනින්න පුළුවන් කියලා බුදුහාම. තියෙනවනම් හොඳයි. අලත්තන් යදිදන් සාදු නාලත්තන් සුන්දර ඒත් ඉතින් හොඳයි වෙන මොනවා කියන අන්නේ වගේ භික්ෂුවක් පින්නපාතේ වඩිනකොට ගියක් ළඟට ගියාට පස්සේ පින්නපාත වෙන්න හන්දක් ලැබෙනව නේද ඒක බුරියාන වුණොත් වඩා හොඳයි ඉන්දියාප්ප වුණොත් එච්චර හොඳ නෑ නොලැබුණයි කියලා මොනවා කරන්නේ බනින්නේ අන්න එතනයි තියෙන්නේ ලැබුණ වගේම නොලැබුණ කෙනාටත් සමානව සලකන්න පුළුවන් ගතිය එනකොට විතරයි මේ අරමුණ ගෙවම් කළා ගෙවම් කළා ලාවට අරමුණ තිබුණත් නැති එක තිබුණත් දෙකට උපේක්ෂාව කියන එක දසාකාර වූ උපේක්ෂාවන්ගෙන් ඉහළම උපේක්ෂාව. ඒක හිතන්න අමාරු. මෙච්චර ආයාසයෙන් රැස් කරගත්ත මේ හිස්තන එහෙම නැත්නම් මොනක්වත්ම කරදර නැති තත්ත්වයක් ඒකට බාධා කරන්නා වූ අතනින් මෙතනින් ලාවට ලාවට මතුවෙන මේ අරමුණුත් විශේෂයි සමහිතින් භාවනා කරන්න ගිය කෙනාට මේ தত্ত্বයෙන් පොඩි දුරස්ත වීමක් ලබා ගන්න පුළුවන් දුරස්ත වීම ලැබෙන්නේ අරමුණ නැතිකම හරහා නෙවෙයි අරමුණ නැතිකම එක පක්ෂයක් අරමුණ ඇතිකම එක පක්ෂයක් මේ දෙකටම බැඳෙන්නේ නැතුව මැදින් යන ගමනක් බුදුරජාණන්සේ උත්සාහ කළා තියෙනවා ඊටාත්ම ගැඹුරු ශූන්‍යතා පරිසංයුක්ත දේශනාවල එහෙම නැත්නම් නිබ්බාන පරිසංයුක්ත දේශනාවල ඒව කවදාකවත් අද සාකච්ඡාවට ගන්නෑ. සාකච්ඡාවට ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ජාතක කතා අර ගන්නවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්ති කතා අර ගන්නවා. අර ගැඹුරු කතා වලට කියනකොට කියනවා ගැඹරියව තේරෙන්නේ නැහැ. ඒක පැත්තකට දාලා අර ඉල්ලුම සැපීමේ නීතියට මනාප දේවල් කතා කර කර ඉන්නවා. නමුත් භාවනා කරනකොට එහෙම වෙන්නේ අපි ගිහිල්ලා ගිහිල්ලා මේ බොජ්ජංග ධර්ම කෙලවර තියෙන මේ උපේක්ෂාව තේරුම් ගත්තට පස්සේ ඒ නොසැලෙන මනස, ඒ తాදී මනස අපි මෙතෙක් කල් දැක්කේ නෝන්ජල්ක දෙයක් විදියට. දිනුවත් පෙරදුනත් සමහිත. දුකක් ආවත් සැපක් ආවත් සමහිත. යසසක් ආවත් අයසක් ආවත් සමහිත. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ මේ බොජ්ජංග වල ඒක තීරුම් ගන්න පටන් ගත්තට පස්සේ මේ මනුස්සයල තුල තියෙන මේ තක්කුමුක්කු කියලා ගන්න මොනවාරි ළඟාවීම සඳහා තියෙන ආශාව තක්කුමුක්කුව එයා දන්නවා මේකම භාවනාවට බාධාවක්. නමුත් ඒක අත්‍යවශ්‍යයි පටන් ගන්න. පටන් ගන්නෙදී අම්මලා තාත්තලා අතහැරලා මෙතෙන්ට එන්න දැහැින ගැම්මක් ඕන. තමා විශ්ින් උපෙන්න ලද වස්තුව අතහැරලා මෙතෙන් එන්න සෑහෙන ගැම්මක් ඕන. මේ සමාජයේ ගරු කරන්නේ නැති මේ අමුතුම ක්‍රමයකට ජීවන රටා සෑහෙන ගැම්මක් ඕන. නමුත් ඒ උපයාගත්ත ගැම්ම හරහා අපි යනවා තැනකට ගිහිල්ලා ඒකත් ආඩම්බරයකට ගන්නෑ. ඒක උනත් නොඋනත් සමානාර්ථයට එන්න පටන් ගත්තාම අපි මොලේ කවමදාකවත් ක්‍රියාත්මක වෙන්නේ නැති සමහරක් නියුරෝන්ස් වැඩ කරන්න පටන් ගන්නවා. ඒක පක්ෂග්‍රාහී නෑ. ඒක මේක උනා හොඳයි නොඋනා හොඳයි මොකුත් නෑ. වෙන දේ වෙන්නේ හේතුඵල ධර්මයකට. වෙන දේ වෙන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන්. මේක විනිශ්චය කරන්න ඔබට අයිතියක් නෑ. මේ වෙන දේ දිහා බාර ගන්න මට මේ මනසෙන් බලන ඉන්න කියන මේ උපේක්ෂාවේ තියෙන මේ ගැඹුරුම පැත්තක් අපි මේ කතා කරනවා අන්න ඒක සතියේ තියෙනවා. සතිය අපි කරන්නේ භාවනා කරන්න ගියාට පස්සේ මට සමාධිය වේවා මට කරදර නොවේවා මොකුත් නැහැ. වෙන්නේ මොකද්ද කියලා බලනවා. අර ගැඹුරු උපේක්ෂාවක තියෙන ලකුණු මුලට අරගෙන බලනවා. මෙතෙක් කල් අපි භාවනා කරුවේ අරක ලබා ගන්න මේක ලබන්. දැන් භාවනා කරන්නේ සතිය වඩන්න. සතියෙන් මොකද්ද කරන්නේ? භාවනා කරන්න වාඩි පස්සේ වෙන්නේ මොකද්ද කියලා බලනවා මිසක්ක මට මේක විය යුතුයි. මේක වුණොත් වැරදි කියන අර විනිශ්චය කරන ගතිය තීන්දුව කරන ගතිය ඒ ගතිය හරහා පමණමයි හිතකට අසහනයක් එන්නේ. විනිශ්චය නොකරන හිතකට කවදාකවත් අසහනයක් නැහැ. ඒ නිසා මේ විනිශ්චය නොකරන හිතට තමයි අවිරුද්ධ ප්‍රතිපදාව, අපන්නක ප්‍රතිපදාව, අරණ ප්‍රතිපදාව, සාමීච ප්‍රතිපන්න ගතිය කියලා අපිට පුරුදු කරන්න කියන්නේ. නමුත් ඒක ඔය පොතේ තිබුණට හරියන්නේ භාවනාවේ ඒ බොජ්ජංග ධර්ම මට්ටමට යනකොට Tamanට තේරෙන්න ඕනේ ඒ බුදුරජාණන්සේකම ලස්සන වචකින් කියනවා නම් දිනූරට හැරපියා යන රජ කුසේ රාජාව රට්ටං විජිතම් පහය තාම සටනක් කරලා රට දිනා ගන්නවා. ඒක ලතැල දාන්න. රට දිනා ගන්නකම් කාටවත් දෙන්න බෑ දෙන්න පුළුවන් කමකුත් නැහැ. දිනූරට හැරපියා යන රජෙකුසේ තමයි මේ පැවිද්ද කියන්නේ. Taman ලබාගත්ත manussත්ව ප්‍රතිලාභේ මේ හම්බ කරගත්ත සියලු දේවල් නිකන් හම්බෙලා නැහැ. නමුත් ඒක අතහැරලා දාන්න. ඒක අතහැරලා දාන්නෙත් උදේ පාන්දර විසි කරන කුණු කෙල පිටක් වගේ. මේක ලබා ගන්න වෙලාවදී අපි සාධාරණ ෆයිට් එකක් දෙනවා කෑ ගහනවා නතරනවා දඟලනවා ඊට පස්සේ මේක අධාරින තැන තමයි සරුවචනංශ අපිට පෙන්ලා දීලා තියෙන්නේ ඒකේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ නියමනික උපමාවකට දාලා පෙන්නනවා විහිළුවකට හාස්‍යයකට මේක කරන්න කියලා ඒක රැඩිකල් වාදී වැඩක් දැන් හිටන්න අවුරුදු වෙනවනේ අවුරුදු වෙනකොට අපි කඹා දිනවනේ කඹා දිනකොට හොඳට අපි එහා පැත්තට ඇදලා අල්ල ඉඳක පාට අපි කඹේ ඇත ඇරියොත් මොකද වෙන්නේ? එහා පැත්තේ කට්ටියට. හොම්බෙන්න යන්න වෙයි. දෙට කිටි කිටි කඹේ අල්ලගෙන ඉඳලා ඒක පැත්ත අතහැරියොත් අර පැත්තේ පිනිසු මාරයටත් ඒ ටික තමයිලු අන්තිමට කරන්නේ නිකන් ෆයිට් එකක් දෙන්න වගේ අල්ලගෙන ඉඳලා ඒක පාට මරණ මොහොතේ අතාරපුවාම මාරයා හොම්බෙයියක්. ඒ දේ කරනවා කියන එක ලේසි නෑ නමුත් අටුවාචාර්ය වංශය දෙනවා ඊට වැඩි ටිකක්. නම්බුකාර විදි වගේ උපමාවක් ඒ සංඛාර උපේක්ඛා කියන ඥානෙ විස්තර කරනකොට අපි කිව්වොත් දැන් මේ කැලණි ගඟ තියෙනවා මේ පැත්තේ මේක ගම්පහ දිස්ත්‍රික්කේ එහා පැත්තේ ඉන්න රත්නපුර දිස්ත්‍රික්කේ මේ ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්න රජුරු ඉතාම කෲරයි ඉතාමත්ම ඡණ්ඩයි පරුසයි ඒතකොට මේකේ ඉන්න මිනිසෙකුට රජුරවන්ට විරුද්ධව චෝදනාවකින් උදහසට ලක් වෙනවා රජුරෝ රාජසේවකව මෙහෙවනවා මේ මිනිස්සු අල්ලලාගෙන ඉන්න කියලා මරන්න මේ මිනිස්සු දැනගෙන දැන් දුවනවා දුවන එහා පැත්තේ ඉන්න රජුට සාධාරණ. එයා දැනගන්නවා කොහොම හරි ගඟෙන් පැන ගත්තොත් මං ඉන්නේ වෙන රාජධානියකට හැබැයි මේ වංශය වතුරට බයයි. එහෙම නැත්නම් මේ වංශයට පීනන්න බෑ. වංශය දන්නේත් නැහැ වතුරේ කිඹුලු ඉන්නවද කියලා. ඉතින් වංශය ගඟට යනකොට දැන් පමා වුණොත් රාජපුරුෂය එළවනවා. එයා කරන්නේ එහා පැත්තේ ගහකින් මෙහාට ආපු අත්තක එල්ලිච්ච වැලක් තියෙනවා ගඟ මැදට. මෙයාට දුවන ආපු වේගෙන් අර වැලට පැන්නොත් අර රිලෙවෙ පැන්න වගේ පැල පැද්දිලා යනවනේ එහා පැත්තට. එහා කෙලවරේදිම අතහැරියොත් එයා එහා පැත්තේ. අල්ලගෙන හිටියොත් ආපහු වෙනවනේ මේ පැත්තට. එහා කෙලවරට යනකම්ම ගැම්ම අරගෙන වතුරේ අද්දරට ගිහිල්ලා අතාරිනවා වගේ අර ඒගොඩට යන්න උදව් කරපු මේ වැලේ එහා පැත්තට ගිහිල්ලා අතාරිනවා වගේ තමයි කියලා කියනවා මේ තමන් තනවා වඩාගත්ත මේ සියලුම දේවල් කියන්නේ සතියත් සහිත වූ ඒ සියලුම නීවරණ ධර්ම නීවරණ නෙමෙයි වයිති බොජ්ජංගේ ධර්ම හොඳ පැත්තනේ ඒකත් අතහරින්න වෙනවයි කියන එක අටුවාචාන් මහන්සේ පෙන්ලා දීලා තිනවා වැලක එලිලා එහා පැත්තට යන්නේ කියන. ඉතින් ඒක බලනකොට මට හිතුණා මෙහෙම රිටිපයින් මනුස්සයා ඉන්නවනේ. ඒ මනුස්සයා සාමාන්‍ය මිනිහෙක් පයින් වගේ තුන් ගුණයක් උඩ පයින්. රිටක ආදාල්. නමුත් උඩටම ගියාට පස්සේ රිට විසිකරන්න එපා එහා පැත්තට පනින්න. රිට අල්ලගෙන හිටියොත් බෑනේ පනින්න. ඉහළටම ගිහිල්ලා රිට විසි කරන්න ඕන. ඉතින් ඒක නිසා අන්තිම ගුණමක වැඩක් තමයි මේ rahat වෙනවා කියන එක. Taman උඩට එන්න ආපු ඌටම අතහැරලා දාන යටට ගියාම බලන්නට චිත්‍රය ඇඳලා තියෙනවා. ඉනිමඟට පයින් ගහලා තියෙනවා. නිස්සරණනේ කඩප්පුලි වැඩ තමයි කරන්නේ. උඩට යන්න හේතු වෙච්ච ඉනිමඟට පයින් ගහන උඩට ගිහිල්ලා. ඊට පස්සේ ආයෙ බහින්න බෑනේ. එනිසා මේ චිත්‍රේ මකන්න එපයි කියලා අපිට තද බල චෝදනාවක් කරා මේ ගොඩනැගිල්ල හදන වෙලාවේ ඔච්චරමයි මේ මනුස්සය ඇඳපු චිත්‍රයක් තියෙන්නේ මකන්න එපා මේක ඉතිහාසගතයි කියලා. ඉතින් අපි ඒක තියාගෙන ඉන්නවා. ඉනිමකට පයින් ගහනවා කියන එකට. ලෝකයා පිළිගන්නේ ලෝකයා පිළිගන්නේ මේ උඩට යන්න හේතු වෙච්ච ඉනිමකට වැඳ වැඳ ඉන්න ඕනේ කියලා. වැඳ වැඳ හිටියොත් ආයේ සංසාරේට බහිඳ වෙනවා. උඩටම ගිහිල්ලා පයින් කැහුවා නම් ආයෙ උඩ බහිඳ වෙන්නේ නැහැ. ඉතින් ඒක මේ තටමලා කරන එක නෙවෙයි. ටාගට් කරන එකක් නෙවෙයි, සද්ධාවට කරන එකක් නෙවෙයි, රුචියට කරන එකක් නෙවෙයි, අනුස්සවයට කරන එකක් නෙවෙයි, ආකාර පරිවිතක්යෙන් කරන එකක් නෙවෙයි, දිට්ඨි නිජහනක් අන්තිං කරන එකක් නෙවෙයි. ඉතින් ගියාට පස්සේ දෙතුන් සැරයක් කිරුවට පස්සේ පේනවා මේ ආපහු එන පාර තියාගත්තොත් යන්න වෙනවා. උඩට ගියාට පස්සේ ඒකට ගහන පයින් ගැහිල්ල වගේ තමයි මේ වඩන ලද සියලු බොජ්ජංග ධර්ම අවසානයේ පින්නන මේ උපේක්ෂාව. ඒක සාමාන්‍ය මනසකින් බැලුවොත් ගුණමක්කම කිය හැකි. සාමාන්‍ය මනසකින් බැලුවොත් නෝන්ජල්කම කිය හැකි. සාමාන්‍ය බලමුක මනසකින් බැලුවොත් කිය හැකි කැක්කමක් නැතිකම කිය හැකි. සාමාන්‍ය මනසකින් බැලුවොත් කිය හැකි බීරියලියට වේනා ගායනා කරනවා වගේ කියලා. නමුත් මේ ලෝකයාට උත්තර බැඳ බැඳනම් කවදාකවත් නිවන් දකින්න බෑ. මේ ලෝකයා නගන තර්ක සියල්ලම එක හැකින් බල කරන තර්ක. කාටවත් දෙපැත්ත පේන්නේ නැහැ. දෙපැත්තෙන් බලනගෙන මේ කටියට වග වෙන්නෙත් නැහැ. වගේ වුණොත් අර ගමරාල තනියම දිවි ලෝකේ ගිය දවසේයි කට්ටියත් එක්ක දිවි ලෝකේ ගිය ගමනයි කතාවක් තියෙන්නේ. ගමරාල ලොකු එළවලු කොටුවක් වැවුවලු. ඒක බොහොම ජයට හැදුනලු වැටකටු ගහලා තියෙදි ඒක දවසක් ගිහිල්ලා බලනකොට වංගෙඩියක් ලකුණු තියනවලු භෝග ටික අලාපාලු කරලා. ඉතින් රාජ්‍ය වංගමනාල වහාම ගමට ඇවිල්ලා ගලු සේරම වංගෙඩි බැඳපල්ලා. මේ වංගෙඩි වලින් ඇවිල්ලා මගේ හොයන කාලය යනවා කියලා. අනේ පහුවෙන්ද යනකොටත් ඉතුරු ටිකක් කාලු ඒත් වංගෙඩි ලකුණු තියෙනවා. ඊටතර ගිහිල්ලා බලාන ඉන්නකොට දැක්කලු සුදු පාට ඇතෙක් ඇවිල්ලා නිසිනින්දේ කනවා. රජුරෝ මේ මේ කමරාල හිමීට ළඟට ගියා. ඇත්තා ගණන් ගත්තා. මේ ගිහිල්ලා ළඟට යනකොටම ඇතා ඉස්සෙන්න පටන් ගත්තා. මූ කරපු දේ පැනලා ඇල්ලගත්තලු වලිගේ. ඒ උඩට උඩට ගිහිල්ලා මෙන්න ඇතා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ගමරාල බහුවෙන් දැල්ලා මාගීර කියනවලු යකෝ මේ වංගෙඩි නෙවෙයි වැඩි කරන්නේ. වැඩි කරන්නේ මේ සුදු ඇතෙක් කියනවා. දෙයියන්ගේ වාහනේ මම ගියානේ බලන් දිවි ලෝකේ. අනේ අම්මපා ඔයා බලන්න ගියා මාවන්න ගන්න ගියේ නෑනේ. ඉතින් මන් දන්නවා ඒ යෝධිය එහෙම එකක් වෙයි කියලා මම අත යනකොට ඇත අවුඩ ගියා මම බලි ගෙල්ලුණා කියලා. එහෙනම් අදත් යන්. හැබැයි උඹ මගේ පිටිපස්සෙන් වරෙන් මම උඩ යනකොට උඹ මගේ කරේ එල්ලියන් කිව්වලු. හා අම්මාගේ අල්ලපු ගෙදර එක්කනට ගලු දන්නේ නැද්ද අපේ මනුස්සයා ඊයේ රැදිවිලෝකෙ ගිල්ලවිලනේ. අනේ ඵලය. ඵලය මං අද යන්න ඉන්නේකොළු. එහෙනම් මාත් එන්නම් අනේ. එහෙනම් කාටවත් කියන්න එපා. ඌගේ ලේ ගෑණිකවල මිනිහට. මිනිහාගේ වල මේ මිනිහාගේ යාළුවා. ඉතින් හැන්දෑව වෙනකොට ඔක්කොමලා ගම දන්නවලු දැන්. දිවි ලෝකයන්. ඉතින් කට්ටිය ලැස්තිලා ඉඳදී යතාවල්. යතාව ගිහලා ගමරාල ගිහිල්ලා අර පුරුත්තාලට පැනනට පස්සේ මහගේ ඇවිල්ලා බදාගත්තා. මහගේ බදා කරට මේ අල්ලපු ගෙත් බදාගත්තා. අල්ලපු ගෙක මිනිහත් බදාගත්තා. දැන් වැලට යනවලු උඩට. යනකොට කෙනෙක් අහනවලු මහා ගමරාල ඊයේ දිවි ලෝකේ ගිහිල්ලා බලනකොට එහේ රත්තරන් මහින කුරුණිය කොච්චර විතරක්ද කියලා. ගමරාල මේන්න මෙච්චරද කියලා දත දිගාරනකොට සීරම හේනන කඩන් වැටෙනවා. ඒ නිසා දිව්‍ය ලෝකයන්ට තියා, මනුස් නිවන් ලබන්න තියා දිව්‍ය ලෝකයන්වත් බෑ මේ ජනීය ජනයාත් එක්ක. ඝණයා කෙරේ බැඳුනා නම් කුලයා කෙරේ බැඳුනා නම් කක්ක ගොඩයි. ඒ නිසා Taman එතෙන්ට එන්න උදව් කරපු මේ ධර්ම වලටත් පයින් ගහන්න වෙන. අතාරින්න වෙන ධර්මතාවයක් මේකේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් අපිට දෙන්න දෙන්න බැරි එකක්. දැන් අපිට කියනවා නම් අයිස්ක්‍රීම් දෙන්නම් චොක්ලට් දෙන්නම් මෙච්චර කරපන් කියලා අපි කරනවා. මොකද අපිට අයිස්ක්‍රීම් හම්බ වෙනවනේ. දැන් මේකේ අන්තිම නෝනද හම්බෙන්නේ? Taman විසින් මේ සියලු ධර්ම වඩා ගැනීමට හේතු කරන සතියටත් ධම්මවිචේ සම්බොජ්ජංගේටත් වීරියටත් සම ප්‍රීතියටත් සමාධියේම පසද්දේටත් සති සමා සතිය සමාධියටත් අන්තිමට උපේක්ෂාවටත් ටටා කියන්න වෙනවනේ. පුළුවන් වෙයි කියලා හිතනද මෙහෙම ධර්මයකට ආගමක් හදන්න. ආගම කියන්නේ මේක දීපන් ලැබෙන අවුරුද්දකට මේක හම්බ වෙනවා ඊගාවාත්ම මේක හම්බ වෙනවා කියලානේ. එතකොට මේ දුන්නට මොකද මොකක්වත් හම්බෙන්නේ අතාරින්න වෙනවා කිව්වනම් මේකෙන් ආගම් හදන්න බෑ. ඒ නිසා කවදා හරි තේරෙයි බුද්ධාගම අතෑරියට පස්සේ විතරයි බුද්ධ ධර්මය තේරෙන්නේ කියලා. මේක ටිකක් භයානකයි. මේක ටිකක් භයානකයි. මම ඉස්සල්ලාම ගිහිව ගිය වෙලාවේදී ගැටපේ පන්සලේදී බෝගඩ ප්‍රේමරත් මහත්තයාගේ කතාව කිව්වා. මේ ඇවිදින ඕනම කෙනෙකුට හම්බෙන්නේ බුද්ධාගම විතරයි. ඒ කිසිම තැනක ධර්මේ නැහැ. ආගම ඇල්ලුවා නම් ධර්මය අල්ලන්න බෑ. ආගමෙන් ගිහිල්ලා ඒක අතෑරපු දවස තමයි ධර්මය හම්බ වෙන්නේ. ඒ නිසා කාටද පුළුවන් බුද්ධ ආගම සහ බුද්ධ ධර්මය වෙන්කරන්න ඒක හරියට ඉදුණාට පස්සේ කේල් ගෙඩියක පොත් අයින්නවා වගේ. පොත් අරින්න නැතුව කන්න පුළුවන්. හැබැයි ඒකේ කිසි රසක් නැහැ. පොත් අරින්න ඕනේ ඉදෙන් ඉස්සලා අරින්නත් බෑ. ඒ නිසා මේක තනි පිත්ගලික ගමනක්. මෙතෙන් ගියාට පස්සේ Taman තේරුම් ගන්න ඕනේ ගඟට පැනනට පස්සේ ඒ ගොඩට පැද්දුනාට පස්සේ වැල අතාරින්. රීටිපෙනිල උඩටම ගියාට පස්සේ රීට විසි කරන්න. කන්ද උඩ නැගගට පස්සේ නිමකට පයින් ගන්න. ඉතින් මේව ඇත්තටම ධම්මපදේ තියෙනවා. නමුත් අපි අපිට පේන්නේ නැහැ මොකද හේතුව අපිට පුරුද්ද අල්ලාගෙන. අපිට පුරුද්ද ඒ ඒව මතක සටහන් විදිහට තියාගන්න ඉන්න. ඒත් මෙතෙන් යනකොට يعني විවේක නිශ්චිතම් විරාග නිශ්චිතම් නිරෝධ නිශ්චිතම් පටිච්චසමුප්පාදපස්සී කියලා ඒක ටික මේ බොජ්ජංග මට්ටමේදී කියන්නේ ඒක තේරෙන්න ගන්නවා ඊට පස්සේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයකට හිතක් ඇදෙන්නේ ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මට අත්පොත් තියන්නෙම සම්මාදිට්ඨිය හරහා වඩනවා කියලා තමයි කියන්නේ මේකට සමාධි භාවනා කරනවා කියලා තමයි වඩනවා කියලා කියන්නේ වැඩුවට මොකද අවසානයේ අපි අර ගැඹුරු උපේක්ෂාවට තමයි යන්නේ. අන්න එවැනි එවැනි දෘෂ්ටියක් එවැනි සංකල්පයක් ඇතුව භාවනා දිහා බලනකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවනේ මේ ලෝකෙට කරන පුඤ්ඤ භාගියා සාසවා සම්මාදිට්ඨි අනාසවා අරියා ලෝකුත්තර සම්මාදිට්ඨි කියලා දෙක. අන්න ඒකෙදී මේ ආගමට අහුවෙන්නේ සාසවා පුඤ්ඤ භාගියා පැත්ත විතරයි. හැබැයි ඒකෙම සම්මා දිට්ඨිය පැත්තෙන් හරි පැත්තෙන් බැලුවොත් අනාසවා අරියා ලෝකුත්තරා තියෙනවා. ඉතින් අපි මේ අපි මේ දන්න දේම මෙලවට ගැලපෙන සහ එලවට ගැලපෙන විදියට මේ මාරුව එහෙම නැත්නම් මේ පරිණාමය එහෙම නැත්නම් මේ විපරිණාමය කොයි වෙලාවෙ වේද කියන්න බෑ. කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා අපි අර පටන් ගන්නකොට තිබ්බ પરමාර්ථ වලට ගමන යන්නේ પરමාර්ථේ පරිණාමයටපත් වෙනවා. අපි හිතාන ගියේ දේ වෙනස් වීමටපත් වෙනවා. ඒ නිසා අනිත්‍යතාවය දැක ගන්න නැතුව අනිත්‍යතාවයට ඉඩ නොතබා ගියොත් අපි බල්ලෙක් වලිවලට කැරකෙනා වගේ එක තැන කරකැවෙනවා. මේ මේ අපි යන ගමන අනිත්‍යයි. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙන වෙනස් වුණාට කමන්නේ සතිය කඩා ගන්නතෝ පුළුවන් තරම් ඒ වෙනස් වීම දැක ගන්නාසුළු. එහෙම නැත්නම් අනිච්ඡානුපස්සීව විරාග විපරිණාමානුපස්සීව භාවනා කරන්න යන කෙනාට භාවනාදී හම්බෙන කිසිම දෙයකට කවම දාකවත් චෝදනා කරන්න බෑ. චෝදනා කරන්නේ මොකද්ද අපේක්ෂාවෙන් යන කෙනා. ඒ නිසා භාවනා ඉදිරියට යනකොට තේරෙයි Tamanට ලැබෙන කිසි දෙයකට චෝදනා කරන්නෙත් නෑ. නොලැබිච්ච දෙයකට ඉල්ලීමක් කරන්නෙත් නෑ. භික්ෂුත්වය කියන්නේ අන්නේ වගේ බොහෝම තෙදක්. ලැබිච්ච කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ ඒක ලැබුණේ ලබා උපන්හලි තමයි බබා හම්බ වෙන්නේ. ඉතින් මොනව කරන්නේ? ඒ වගේ මට මේ ලැබුණ නැහැ කියලා හඬු කරන්නේ කවුරු එක්කයි? සර්බලදේ දිව්‍යඥාන්සෙත් එක්කද. නිසා භික්ෂුව බලන්නේ එනේන දේ අවස්ථානුකූලව පාවිච්චි කරලා ගැලවුම් මාර්ගය හදාගන්න එකයි. ඕන කෙනෙකුට භික්ෂුවක් වෙන්න පුළුවන්. සංසාර බය දකින්නවනම් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනවා. නමුත් ඒක තේරුම් ගන්න යන්න අපි මේ සම්මතේ ඉන්න භික්ෂුන් පවා කලාතුරකින් කෙනෙකුට විතරයි මේ දෘෂ්ටිය, මේ මේ හරි දැක්ම පහළ වෙන්නේ. ඒක යාගේ දෝෂේ නෙවෙයි. ධර්ම ගැඹීරත්තේ. ඊ타ත්ම ගැඹුරුයි. මේකට කරන්න වෙන දෙයක්වත් නැහැ. හැම වෙලාවෙම වෙනස් වීමක් අපේක්ෂාවෙන් නොදන්න තැනකට යන අපේක්ෂාවෙන් බලාපොරොත්තු සුන්ගෙන අපේක්ෂාවෙන් ගියොත් මේ ජීවිතයේ ඉදිරි ගමනක් තියෙනවා. ඉතින් මම හිතනවා අද වෙනකොට ඇති කියලා මේ ප්‍රමාණය. එතකොට මේක දවසේ ධර්ම දේශනාවෙත් නිමාව බවටපත් වෙනවා ධර්ම දේශනාවලියෙත් නිමාව බවටපත් වෙනවා. අසාගෙන හිටපු සීළු දෙනාටම ඒ බොජ්ජංග ධර්ම සාක්ෂාත් කරණේ ලැබිය යුතු ඒ වැඩි යුතු ඒ සත්‍ය ධර්ම වැඩිවීමට මේ වැඩමුළුවත් මේ ධර්ම දේශනා තේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.